කරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් මේ දේශනා මාලාවේ ධර්ම දේශනාවකටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා tempත් වෙලා ධර්ම දේශනාව සඳහා සාදුකාරයක් පාත්තුමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ මුනිච්ච පරං ආඋසෝ බික්ඛු චෝදකෝ චෝදිතෝ චෝදකීන චෝදකං පටිපරති යම්පාඋසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන චෝදකම් පටිපරති අයම්පි ධම්මෝ දෝචස්ස කරනෝ තීති අවසරයි කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්ත අනුමාන සූත්‍රයට අනුව තවත් දෝචස්ස කරන ධර්මයක් දුර්වච කරන ධර්මයක් ප්‍රගල්භ නරක ධර්මයක් අපි අධිගෙන ගන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරිපත් කරපු පාලි පාඨය අනුව මේක අපේ ආමුක්කල්ලාන ස්වාමීන් වහන්සේ ඒ දුර්වච ගුණය වරණගෙන හැටි අපි සූත්‍රයේ නිදානේ මතක් කරගත්තොත් ඊට කලින් දේශනාවලත් මුන්දි කරා වගේ කොහොමද මේ දුර්වච ධර්ම වලට කොට පාදගන්නේ මේ අපේ මහා මොග්ගලන් ස්වාමීන් කියලා. උන්වහන්සේ තමන් වහන්සේ වෙත උපදේශ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසන අපේක්ෂා කරන තමන් වහන්සේගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා සමග භ්‍රමචාරී වඩි වසන ඇත්තෝ භික්ෂුන් වහන්සේලා හම්බ වෙච්චාම මතක් කරනවා ඇවැත්නි යම් හේකින් යම් කිසි කෙනෙක් තව කෙනෙකුට පැවරුමක් කළොත් අනේ මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න මගේ කායික වාචසික දුර්ලභම් තියෙනවනම් දැක්කොත් ඇහුවොත් චෙක් කළොත් මට පෙන්නලා දෙන්න මමත් ඒක දැක්කොත් මම මේක සකස් කරගන්නම් කියලා ඒක කියන්නේ අපි පවාරණය කියලා. පාලිය සඳහා කරන්නේ පවාරණය කියලා. ඒක සාමාන්‍ය සිංහලට දාලා තියෙන පවරණොයි කියලා. මගේ ගුරුවරයාට, ශාස්ත්‍රුන් වහන්සේට, එහෙම නැත්නම් පාද්‍යයන් වහන්සේට, ආචාර්යන් වහන්සේට, කල්යාණ මිත්‍රට පවරනවා. මම වැරද්දක් දැක්කොත් මං හැදෙන අදහසින්, හදන අදහසින් මට කියන්න කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ invitation කියලා. ඒක මම දන්නේ කොච්චර දුරට අර්ථයේ පරිවර්තනයේ වර්තනය කරනවද කියලා. තව කෙනෙකුට ආරාධනා කරනවා. Taman කරු කටයුතු කෙනෙකුට මගේ මට මගේ වැරදි පේන්නේ නිසා පිටින් බලන කෙනෙක් වශයෙන් මට ආර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන්න කියලා. ඉතින් මේ ශාසනය ඉතින් තාමත්ම සුවඳහමන ලස්සන ගුණයක්. මේ ශාසනය විතරයි තියෙන්නේ ඇත්තටම කියනවා. මේක මේ දෙයයන්ගේ සමාවිල්ලිලක් ශාස්ත්‍රඥාන්සේගෙන් සමාවිල්ලිමක් නෙවෙයි. තමත් එක්ක එකට Brahmacharya වසන මේ සාමාන්‍යයෙන් එදිනදා හම්බ වෙන කෙනෙක් තමන්ට වැඩි සීලෙන් සමාධිය ප්‍රඥාවෙන් වැඩි නම් එයා ළඟට ගිහිල්ලා මේ යටහත් පහත්ති මගේ ඉතාමත්ම ලස්සන සුන්දර సౌందర్యාත්මක ගුණයක්. ඉතින් මේ මහා මොග්ගලණ ස්වාමීන් සඳහන් කරනවා එවැත්ටි එහෙම කෙනෙක් යටහත් පහත් වීලිමක් කරත් ඒ කෙනා ගාව මේ දුර්වච කරන ධර්ම තියෙනවා නම් අනුකම්පාවෙන් අනික් කෙනෙක් යාට උපදේශයක්වත් දෙන්න යන්නේ. ඉල්ලීමක් කරත් උපදෙස් දෙන්න යන්නේ. අන්න එවැනි ධර්ම වලට කියනවා දුර්වච ධර්ම. එහෙම නැත්නම් සුවච නැතිකම කියලා. ඉතින් අන්නිම දුර්වච ධර්ම වලට විස්තර සපේනකොට අප්ප දක්කිනක් ගාහි කියන්නේ පිළිගන්න කැමති නෑ ඉවසන සුළු නෑ නොයවන සුළු පදක්කිනක් ගාහි නොවන ගතිය තියෙනවා නම් ඒක දෝචස්ස කරණේ ලකුණු අනේ දෝචස්ස කරණේ තිබුණොත් කෙනෙකුට ඉල්ලලාවත් කාගෙන්වත් උපදේශයක් අර්ථයක් ධර්මයක් අනුශාසනාවක් ලබා ගන්න බැරි වුණා ඒක විශාල පාඩුවක් මේ ශාසනයේ දිගටම පවතින්නේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේනාති කියන විදිහට එකිනෙකා එකිනෙකාට වැරදි පෙන්වා දීමෙන් එකිනෙකා එකිනෙකා ඔසවා තැබීමෙන් අපිට දැන් සාස්ෘණ වහන්සේ නැහැ ඒ වුණාට අපි මනාපණං කැමැතිනම් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දිනු වෙන්න ඒ කෙනා ඒ Taman පේන්නේ නැති මේ ෂට මායාවී ගති තියෙන නිසා තව කෙනෙකුගේ දෘෂ්ටි කෝණේ නැතුව ප්‍රතිවේක්ෂාව නැතුව කවදාකවත් හැදෙන්න බෑ. හැදීම 150ක් දක්වත් යන්නේ ප්‍රතිවේක්ෂාවක් අවශ්‍යයි. ඒක මේ සූත්‍රයේ අවසානයේදී කාරණා 18 විස්තර කරලා පස්සේ හතර ආකාරයට විස්තර කරලා පස්සේ මේ මහා මොග්ගලන් සංසය සඳහන් කළා තියෙනවා යුවා මණ්ඩනක ජාතෝ දහරෝ යුවා යුවතින් කියන තරුණ හැඩ වෙන්න කැමැති තරුණේක හෝ තරුණියක්. يعني හොඳටම මේ සෝබනීර කැමැති හැඩකාර වයසේ ඉන්න කෙනෙක් තමන්ගේ මූණ සරසගෙන කියන්නේ රූපලාවන්‍ය කරගෙන ඒක කණ්ණාඩියෙන් බලනකොට තමන්ගේ මූණේ දූවිලි ටිකක් දැක්කොත් එහෙම නැත්නම් තල කැලලක් එහෙම නැත්නම් මොකක් හරි අවලක්ෂණයක් දැක්කොත් යා බොහොම සතුටු වෙනවා මේ කණ්ණාඩි යන්නේ ගමන්ට යන ඉස්සලා මට මේ දූවිලි පෙන්ලා දුන්නා මූණේ දැලි ගෑවිච්ච එක පෙන්ලා දුන්නා තල කැලල පෙන්ලා දුන්නා මොකක් හරි තියෙන අවලක්ෂණය පෙන්ලා දුන්නා ඒ නිසා එයා කණ්ණාඩියට ස්තුති කරලා නැත්නම් ඒකට සතුටු වෙලා අර මූණේ තියෙන ඒ දේ නැති කරගන්න කොච්චර උනන්දු වෙනවද ඒ වගේ තමයි තව කෙනෙක්ගෙන් දෙන උපදේශනය ඒකට මේ ඒකට කියන්නේ පච්ච වෙක්ඛණිය කියලා කණ්ණාඩියකින් බලලා Tamanට Tamanගේ පිළිඹුව නිරූපණය රූපකය බලා ගන්නවා වගේ. ඒක දකින්නකොට අනිත් එක්කන ඇත්තටම Tamanගේ මොනක් තහඩුව හරියටම පෙන්නනවා කණ්ණාඩියක් නම් නියම කණ්ණාඩියක් නම් උත්තර අවතල කණ්ණාඩියක් නොවේ නම් සමතල කණ්ණාඩියක් නම් නියම ප්‍රകൃතිය පෙන්නනවා. එතකොට Tamanට කණ්ණාඩිය ස්තුති කරලා අඩුපාඩුව දැනගෙන ඉතින් මිදෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට සබ්‍රක්‍මචාරීන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා, ආචාර්යයන් වහන්සේලා, උපාධ්‍යයන් වහන්සේලා ඒ කෙනා අපට පෙන්වනවා නම් ඒ ඒ එවැනි ආචාර්යන් වහන්සේලා උපාධ්‍යයන් ලැබීම අර ලස්සනට කැමති තරුණෙක් තරුණියක් ෂෝක් වෙන්න කැමති එක්කෙනෙක් කණ්ණාඩියකින් ගන්න වැඩි වගේ. ඊට පස්සේ ඒක සකස් කරගන්නේ අම්මාකාරයකටද ඒ වාගේ තමයි මේ ශාසනයේ ශික්ෂාගරුක කෙනා තමන්ටම තමන්ගේ ස්වરૂපේ කණ්ණාඩියකින් පේන්නේ නැති මොනෙත් පේන්නේ නැති නිසා කණ්ණාඩි බලනවා වගේ අපි ආචාර්යන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ සප්‍රක්‍මචාරින් වහන්සේ සත්පුරුෂයා කල්යාණ මිත්‍යා කණ්ණාඩියක් කරගන්න. ඒ නිසා අපි එකිනෙකාට කණ්ණාඩියක් වීම සඳහන් කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂයේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන එකිනෙකාට එකිනෙකා අඩුපාඩු පෙන්ලා දීමෙන් සහ එකිනෙකා එකිනෙකා ඔසවා තැබීමෙන් තමයි මේ ශාසනය අවුරුදු 2600ක් වෙලා තියෙන්නේ. නිසා ඒක කාටවත් බිම දාන්න බැරි බොහොම වටිනා సౌందర్యාත්මක ගුණයක්. නමුත් එහෙව් දේ වුණත් අක්කම ගතිය තියෙනවා කියන දේ අහන්න නැති ගතිය අපදක්කිනක ආයේ දෙන දේ සාදරෙන් බාර ගන්න නැත්නම් එයාට අනුශාසනා කරන කවුරු කියන්නේ නැහැ. අන්න එවැනි ධර්ම කෙනෙක් තුල 18ක් පෙළගස්වල පෙන්වන මේකේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉතින් අපි ඉස්සරහින් තියාගත්ත අද ඉස්සරහින් තියාගත්ත ඊදෝ චසකන ධර්මේ තමයි පුණජ පරං ආවසෝ බිකු චූදිතෝ චෝදකේන චෝදකම් පටිපරති යම් කිසි භික්ෂුවක් නැත්නම් සංසාරේ දුක තීරු ගැන දුකින් ගැලවෙන්න කටයුතු කරන කෙනෙක් චෝදනා කළ කල්ලි චෝදකයාට චෝදනාවෙන් ආරෝචනය කරනවා නම් ඒ කෙනාට කායිමත් උපදේශ ලැබෙන්නේ නැහැ. එයාට එතකොට මම පවර්ලා කියනවනම් මම කියන දේ ඉවසනවා නම් මම දින දේ දෝතින් බාර ගන්නවා නම් චෝදනා කරන වෙලාවේදී ඒක සලකන්නේ නිදීනම්ව පවත්තරන් යම් පස්සේ යම් වජ්ජේ පසද යම් පස්සේ වජ්ජ දස්සාවි. Tamange Tamanta නිදානියක් පෙන්වන පඬිතෙක් වාගේ තමයි Tamange අඩුපාඩු පෙන්වන කරන දකින්න. ඒක සත්පුරුෂ ගතිය. හැදෙන කිනා ගතිය, සූච ගතිය. නමුත් චෝදනාවක් කරනකොටම චෝදකේන චෝදකම් පටිපරති. චෝදනා කරන කෙනාට නැවතත් චෝදනාවකින් ආරෝචනයක් කරනවා නම් මෙන්න දෝචස්ස කරන ධර්මය. ඉතින් මේක අපි කවදාකවත් ගැටුමකින් තොරව එවැනි ධර්මයක් අපි ළඟ තියෙන බව දැනගන්නවත් බෑ. ඒක නිසා මෙතන සමාජයේ අතර තියෙන මේ අන්තර් සම්බන්ධතා එහෙම නැත්නම් මේ ආචාර ධර්මා අනුකූලව තමන්ගේ සබ්‍රක්‍මචාරින් වහන්සලාත් එක්ක භික්ෂුවක් නම් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණීන් එක්ක සම්බන්ධ වෙන හැම වෙලාවකම දැනගන්න පුළුවන් මගේ වැරද්දක් යම් කිසි කෙනෙක් පෙන්ලා දුන්නොත් එයාට නැවත මම චෝදනාවකින් චෝදනා කරනවද එහෙම නැත්නම් මට බාල වේවා වැඩිමහල් වේවා මගේ වරද පෙන්ලා දෙන්න තරම් මේ කෙනා ස්තුතිවන්ත මේ ගුණ වෙච්ච වීම ගැන ස්තුති කරනවාද කියන්නේ. ඉතින් මේකෙන් හරි ලස්සනට ගනුදෙනුවකදී සංසිද්ධියකදී ගැටුමකදී එක එකනාගේ හැදියාව මෙලෙක් ගතිය පේන්න තියෙනවා ඒකේ. ලෝකේ හරිම ප්‍රසිද්ධ දෙයක්. ඒක පාරක් තිබුණා සංගරාවක මේක සම්බන්ධ විහිළුවක්. ඒක කියලා තියෙනවා දෙන්නේ පාරදී හම්බෙච්චාම ඒක මනසක කනසෙක් කරන්න කියනවා මේ තමුසෙකින් ප්‍රශ්නයක් අහුවොත් තමුස ඒ මනුස්සයාගෙන් අපිට ප්‍රශ්න තුනක් අහනවයි කියලා මම අහලා තියෙනවා. ඊට සංසයවලු කවුද තමුසට කවුද කිව්වේ කියලා. කවුද මමද තමුසට කවුද කිව්වේ? ඒක ප්‍රශ්නයක් අහන ප්‍රශ්න තුනකින් දබල ගන්න. මේ තමයි සාරම්භේ මේක තමයි චෝදනාවට චෝදනාවෙන් පහර දෙන ගතිය. ඉතින් මේක හරි ලස්සනයිලු පාර්ලිමේන්තු කතානායකවරයාට දකින්න ලැබෙන අත්දැකීම. දෙපක් විපක්ෂයේ එකතු වෙච්චාම ඉතින් එක්කෙනෙක් අනිතිකාට චෝදනා කරනවා. චෝදනා කරනකොට කතා කරන්නේ කතානායකටනේ. කතානායකතුමනි කියලානේ කතා කරන්නේ. ඒකට ඒකට ඇනෙන කෙනා ඉන්නවනේ. එයා පුටු උසලා ගන්න. දැන් පාර්ලිමේන්තුවේ පුටු හයි කළා තියෙනවා. මොකද මේ ප්‍රශ්න විසඳන්න බෑ කතා නැකට බෑ. පුටු ගලවන්න ඒ නිසා පුටු හයි කළා තියෙන්නේ. ඒක යායට. ඒක මොකද ඉස්සර එහෙම වුණේ. ඉතින් ඒක තීරුම් ගත්ත ආන්තර බණ්ඩාරනායක මහත්තයා කියලා තිබුණා මම ගොඩාක් කල් පාර්ලිමේන්තුවේ හිටියා. දැන් තමයි කතානායක කෙනෙක් උනේ. මට දැන් තමයි තේරෙන්නේ විවාදයකදී සාර්ථකව දේශපාලනඥයෙක් වශයෙන් දේශපාලනඥයෙක් වශයෙන් ක්‍රියා කරන හැටි ඒ කෙනා නම ගම නොකිය කතානායකට කතා කරනකොට ඒ අපකාපිකාගේ මොලේ දන්නා වගේ දැන් මටයි මේ චෝදනා කරන්න කියලා පත්තුත්තර දෙන්න ගත්තොත් ඒ කතාව කරන එක නා කොහොමද දිනුව මොකද එයා දැන්නමත් ඇවිසිලා ඉතින් අර පුල්ලොර කරෙන්දනී කියන කතාව තේරෙනවනේ එතකොට ඒක කරන්න තියෙන්නේ ඒ ආට සම්පූර්ණ කතා කරන්න අරගෙන ඒකේ කෙටිසටහන් තියාගෙන ඉවර වුණාට පස්සේ කතානායකෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. මේ විදිහට ඒක පාක්ෂිකව කතා කරන්න ගියොත් එක්කෙනෙකුගේ චරිත ඝාතනයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මට මේ කරපු කතාවට උත්තරයක් බඳින්න අවශ්‍යයි. ඒක කතානායක දුන්නොත් මෙයාට කතානායකට කතා කරලා කීත හැකි මේ මේ වට කරලා ගිහුවේ මටයි. මං ඒලා කරපන් හිටියේ සභා ගෞරවය නිසා, සභා රීතිය නිසා. මෙන්න මේකයි මේකට උත්තරේ. ඉතින් ඒකට අර ඉස්සලා කතා කරපු එක අරස් කපනවා ඒතර කිව්වේ තමුසේ කතා කරනවා මම කරබන් හිටිය දැන් කරබන් ඉන්නවා දැන් මම කතා කරන වෙලාව ඒතර කතා නැයක අනිවාර්යයෙන්ම ඒක නැගී පැත්ත ගන්නවා ඉතින් ඒක ඔය සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට දේශපාලන කතාවල් ඉස්සර වගේ ස්ටේජ් වල නෑ යන්නේ ඒ වෙන්නේ ටෙලිවිෂන් එකේ ඒ වයන්නේ වගේ ඒතකොට මේක මත ලස්සනට පේනවා ඉතින් අනුරබන්දානායක මහත්තයා කියලා තිබුණා මම කතානායක වුණාට පස්සේ මට තේරෙනවා මා එක්කෙනෙක් නපගම නොකිය කථානායකට කතා කරලා බණිනකොට කාට හරි තද වෙනවා නම් ඒ මනුස්සයා තද වෙච්ච මනුස්සයා ඒකෙන්ම පරාදයි. අර මනුස්සයා කරන්න ඕන දේ දිල්ලා ඉවරයි. මොන විදිය කෙරුවත් ඒක නිසා ඒකට උත්තර බඳිනවා නම් සභා රීතියට ගැළපෙන විදියට කථානායකගේ ඉල්ලීමක් කළා කරනවා මිස ඒකට කිපෙන ගතියෙම ඒක කතාව චෝදනා කරපෙන්න දිල්ලා ඉවරයි. මම දැන් දන්නවා මට චෝදනාවක් කළොත් ඒකෙන් දේශපාලන වාසිය ගන්න මම කරබන අහගෙන ඉඳලා කර්ණා දැනගෙන කතානායකගෙන් අවසර ගන්න මම කතා කෙරුවොත් කාටවත් අහගෙන ඉන්න ගන්න දෙනවා මේ මිනිස්සු මහත් උරු කියලා නැත්තම් මහත් හොරු බවට පත් වෙනවා මේ පාර්ලිමේන්තුවේ මහත් හොරු ඉතින් ඒක නඩ එක නඩ බැන ගන්නකොට ගහගන්න ඉතින් මේක භික්ෂුන් වහන්සේලා අතරත් නැත්තම් භාවනා කරන අය අතරත් හරියට තියෙනවා එහෙම නැත්තම් තියෙන්නේ තියෙනවා ඒ මොකද අපි සිල් සමාදන් වීමෙන් කමඨහන් ගැනීමෙන් කමඨහන් සුද්ධ කිරීමෙන් බොහෝ විට ගුරුවරයෙකුට නැත්නම් Tamanට වැඩිය දන්න කියන යෝගාවචරයෙකුට යටහත් පහත තමයි කටයුතු කරන්නේ. ඒ ජීන්සකේ පැවරුමක් අනිමාර්ථයෙන් සිද්ධ වෙනවා. නමුත් චෝදනාවකින් Taman කිව්වොත් මෙන්න මේ වැඩේ මෙහෙම කරනවා මෙහෙම කරන්න එපයි කියලා. එතකොට Tamanට ඉරකිපෙනවා නම් එයාට නැවතත් චෝදනාවකින් චෝදනා කරනවා නම් ඒ කෙනාට වැඩි දුරටත් උපදෙස් ලබා ගන්න අමාරුයි. අර උපදෙස් දෙන එක නා ඉක්මනට වෙහෙස වෙනවා. මොකද අක්කමෝ අප්ප දක්කිනක් ගාහි. යා ඉවසන්නේ චෝදනා ඉවසන්නේ නැහැ. ඒක දෝතින් බාරගන්නේ නැහැ. දුර්වචකති පානවා සෝචකති කරන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම සීල සමාධි ප්‍රඥා තුන වැඩිම තබා ආචාර ධර්මයක්වත් සමාජයේ පවතින ආචාර ධර්ම එහෙම නැත්නම් සදාචාරයටවත් ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සර්වචන් වහන්සේගේ මේ ශාසනය මේ භාවනාවකින් මිනිස්සයා එක තැනක පැය ගාණක් වාඩි වෙන්න පමණක් හදන එකක් නෙවෙයි. ඒකත් එකක්. ඊට පස්සේ යාගේ කායික වාචසික මානසික සෑම අංශයක්ම ව්‍යාකරණයක්ම ඉදිරිපත් කිරීමක්ම වාග් විලාසයක්ම සියල්ලම සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යන්නේ. ඒක නිසා අපි මේ මහා මොග්ගල්ලාන ස්වාංශය පෙන්වන විදිහට අපිට යම් කිසි කෙනෙක්ගෙන් අනුශාසනා එහෙම නැත්නම් උපදේශ ලබන්න නම් විසෝච භාවයේ තියෙන නිසා කම ඉවසන ගතිය කවුරු හරි උපදේශයක් දෙන්න කැමති නම් අරබණේක අහගෙන ඉන්න ගතිය පදක් කිනක් ගහයි ඒක ස්තුතිවන්ත වෙන්න ඕනේ අනේ මං ගැන හිතලා බලලා මෙහෙම කතා කරාට බොහොම ස්තුතියි කියලා එතකොට සුවච භාවයක් පෙන්වනවා ඉතින් ඒක තමා තුළ වැඩුණ නැත්නම් ටික කාලෙකින් Tamanට මේ ඉරිසෙන් කොන් වෙච්ච ගතියක් තේරෙනවා කවුරුවක්වත් දෙන්නේ නැහැ උපදෙස් දෙන්නේ. එතකොට මහා කාන්තාරික තනි වුණා වගේ මුහුදු මැද තනි වුණා වගේ මහා කැලික තනි වුණා වගේ දැනෙනවා. එතකොට අර සම්බ්‍රක්‍මචාරීන් වහන්සේලා අතර තියෙන සමග්ගාණන් තපෝසුකෝ කියන මේ සමගිවුණට තපසල් සුඛයක් කියන එක නොදැනුව තමයි දන්නෙත් නැහැ ඇයි කියලා මම මේ මට උපදෙස් දෙන්න කියලා ඉල්ලලා තිබුණා. කවුරුත් උපදෙස් දෙන්නේ නැහැ. මෙයාට මේ තියෙන චෝදනාවට චෝදනාවෙන් චෝදනා කරන ගතිය නිසා. ඒ නිසා ඒක නැති කරගන්න තමන් මේක කියලා තියෙනවා හිතක් පහල කරගන්නයි කියලා. මට කවුරු හරි හතුරුකමට හෝ මිතුරුකමට චෝදනාවක් කරන නැත්නම් සාධනීය හෝ නාස්තික විවේචනයක් කරනවා නම් යට ඇතිවෙන්නේ විවේචන කරන්න දීලා ඊට පස්සේ කාර්මකාරණ සලකා බලලා ඕනේ එයාට නැවත චෝදනා කරනවද නැත්නම් ස්තුති කරනවද කියලා කියන්නේ. එහෙම නැතු වහාම පැනලා චෝදනා කිරීම පිළිබඳව ਸਰවචනංශේ මේ උපහාසාත්මකයි සමහර විටක මොකද ਸਰවඥ සාසයට යැලපෙන්නේ නැහැ එහෙම එකක්. ඒක නිසා ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා සචේ නීරේසි අත්තානං කංසෝපහතාය අත. සාරම්භෝ තේ නවිජ්ජති. ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේන විජ්ජති කියලා. උන්වහන්සේ සඳහන් කරනවා මේටි භාණ්ඩයක් හෝ කංශ භාණ්ඩයක් හොඳට නිර්මාණය කරලා තියෙන එකක පැලෙයිට ගිහිලා තියෙනද හිල් තියෙනද කියලා බලගන්න එක පොඩ්ඩක් තට්ටු කරපුවාම ඒක නින්නාද දෙනවා. සම්පූර්ණ අපි ඔය වික්ෂුණාංශගේ පාත්‍රේ තට්ටු කරලා බලනවා පාත්‍රේ ගන්න ඉස්සලා මේකේ අර පාසපුවේ වගේ හරියට පෑස්සිලා නැති කියලා බලන්න ඒ තට්ටු කරන සද්දෙන් නින්නාදෙන් කියන්න පුළුවන් මේක ඒක ඝනයි කියලා. අපි ගාන්ට ආරය සල්ලි දීලා ගන්නකොට එහෙම නැත්නම් දැන් පහට ගන්න gediye තියෙන්නේ අන්න එකක් කරනකොට ඒක නින්නාද දෙනවා නම් ඒ කියන්නේ පුපුරලා නැහැ. ඉතින් මේක කංශ භාණ්ඩයක් ගැන සර්වඥන්සේ සඳහන් කරන්නේ සචේ මේ දේශී අත්තානම් කංශෝ උපහත යත ඉතින් මේ නින්නාද දෙන්න දෙන කන්ත භාණ්ඩේ නින්නාද දෙන මේ මැටි භාණ්ඩේ එහෙම නැත්නම් මේ ගණ්ඨාරේ බුදුරජාණන්සේ පෙන්නනවා ඒක ඝනයි. එකම දෙයක් ඒ නිසා ඒක කොතෙන්ද ගැහුවත් ඒකේ සද්ද එනවා. ඒ වගේ යම් කිසි කෙනෙක්ගේ ආත්ම දෘෂ්ටිය සැරනම් යම් කිසි කෙනෙක් මාන්නක්කාර නම් යාට පොඩ්ඩක් තට්ටු කරපුවාම අර කන්ද භාණ්ඩයකට ගැවුවා වගේ එයාගෙන් වාද විවාද ප්‍රතික්‍රියා චෝදනා රාශියක් පැනනවා. ඒක නිසා කාට හරි පොඩ්ඩක් තට්ටු කරපුවාන් එයා ඊටත් වැඩිය චෝදනාවෙන් චෝදනා කරනවා නම් යාගේ ආත්ම ශක් ආත්ම ස්නේහය වැඩි බව මාන්නකාර වැඩිකම දිට්ටි ගහන උගලෙක් බව තේරුම් ගන්න පුළුවන්. එනිසා ඔබ හැසිරියන් කොයි විදිහද කැඩිච්ච පැලිච්ච කංශ භාණ්ඩයක් වගේ. කවුරු ගැහුවත් නිකන් බුබ්බු සද්දයක් විතරයි එන්නේ. නින්නාද වෙන්නේ ආන්න මේක තමයි නිසා සච්චේ නේරේති අත්තානං කංශෝ උපහතා යත. ඔබ මේ ආත්මය দমনය කරගනින් පැලිච්ච කංශ භාණ්ඩයක් වගේ කවුරු හරි තට්ටු කරාට ඒක නින්නාද දෙන්නේ නැහැ. ඒක කිංකිණි ශබ්ද නගන්නේ නැහැ. ඒසපත්තෝසි නිබ්බාණං එයා අර තමන් වෙත පැමිණිච්ච තට්ටුව නිකන් කෙනහිල්ල එතනින්ම සංසිඳවලලා. එකට එක කියන්නේ නැහැ. ඒකේ නා සාරාම්භය කියන්නේ සාරාම්භය කියන්නේ එකට එක කීම නොකරන කෙනෙක්. ඉතින් නිවන බොහොම කිට්ටුයි යාට. යම් කිසි කෙනෙක් තුන එකට එක කීම කියන මේ චෝදනාවෙන් චෝදනාවක් ලබන විට චෝදනාවකින් චෝදිතයට චෝදනා කරනවා නේද කියන අපි එකට එක කියනවා කියලා. එකට එක කියන එකට මේ ශාසනයක පස්සම්බයය නැත්නම් සංහිඳියාව කියන එක කද්දාකවත් ලබන්නේ නැහැ. සංහිඳියාව කියලා කියන්නේ කවුරු අපිට ඇවිල්ලා මොන විදියෙන් තට්ටු කරත් තමන් ගන්න ප්‍රතිපත්තිය තමන් ඉන්නවා. ඒක න අභූත චෝදනා කරත්, නාස්තික චෝදනා කරත් ඒවට උත්තර බඳින්න බෑ. මොකද බුදුජාන් වහන්සේගේ චරිතයෙන් බුදුජාන්සේ පෙන්ලා දීලා තියෙන්නේ අහං නාගෝ සංගාමේ ඡාපාතෝ පතිතෝ සරණ අතිවාක්‍යං තිචික්කිසං දුස්සීලෝහි බහුජනෝ මම යුදටවන් ඇත කුසේ දුන්නෙන් වීදීන ඊතල ඉවසා දරා සිටිනවා නැතන් කියන්නේ දුන්නෙන් විහිදීන ඊතලයක් දරා සිටින යුදටවන් ඇතෙකුසේ මම මට අනික් කියන අනික් කට්ටිය කියන මේ දෙයියට අපිච්ච වචන නැත්නම් මේ කෙනෙහිලි වචන ඉවසනවා මොකද බොහෝ දෙනා දුස්සීල නිසා මම ඒවට උත්තර බඳින්න යන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ වැඩිම ගැටුව. ඒක නිසාම ਸਰවචනාත නිකන් අස්වාභාවික වගේ ප්‍රකාශයක් කරනවා. මහණිමම කවදාකවත් ලෝකේ ලෝකයක් එක්ක ගැටෙන්නේ කි නැතුවට ලෝකයා මාත් එක්ක ගැටෙන ගතිය කවදාකවත් නතර වෙන්නේ නැහැ. මම නිශ්ශබ්ද වෙන්න හැදුවට මම පුළුවන් තරම් විවේක වෙන්න හැදුවට මම පුළුවන් තරම් නිශ්ශබ්දයේ ಗುಣ කතා කරාට මිනිස්සු নানা ආකාරයෙන් මාත් එක්ක ගැටෙනවා. නමුත් මම මේක මගේ දෝෂයක්වත් උන්දලාගේ දෝෂයක් විතර ගන්නෑ මොකද ලෝකයේ දුස්සීලයි. ඒ දුස්සීලයන්ට උත්තර බඳින්න ගියොත් තමයි ඉබේම දුස්සීල වෙන්නේ. ඒ නිසා ඒවට කරන්න තියෙන්නේ ඒගොල්ලන්ට කට උල් වෙලා තියෙන්නම විවේචනය කරන්න චෝදනා කරන්න මොකද ප්‍රශ්නයක් නෑ අහගෙන ඉන්න එක. මෙන්න මේ චෝදනාවක් ලබලත් ඒ චෝදනාවට චෝදනාවකින් චුදිතයට චෝදනා කරන්නේ නැතුව ඉන්න ගතියට ਸਰවචනසේ පාවිච්චි කරන වචනයක් අපන්නක ප්‍රතිපදා කියලා. අවිරුද්ධ ප්‍රතිපදා. යාට එහෙම කියන්න අයිතියක් තියෙනවා. මට මට මම කියන කෙනාට උත්තර බඳින්න මට වෙලා නැහැ. නමුත් එයාට කියන්න අයිතියක් තියෙනවා. ඒ නිසා කියමු දාගන්න. ඒ කියන එක පදනම් සහිත වෙන්න පුළුවන්, පදන රහිත වෙන්න පුළුවන්. නාස්තික වෙන්න පුළුවන්, ආස්තික වෙන්න පුළුවන්. අන්න ඒ ප්‍රතිපදාව අපන්නක ප්‍රතිපදාව ශාසනයේ භික්ෂු ගුණ ගැන සඳහන් කරනකොට සාමීච ප්‍රතිපන්නෝ භගවතු ශාවක සංඝෝ කියන්නේ ඒකයි සාමීචයට කරුකොල නිකන්. සබහා ගෞරවයට කරුකොල නිකන්. සබහා රීචයට කරුකොල තමන් උත්තර බඳින්න යන්නේ කරබන් නිකන්. ඒකෙන් කියන්නේ මම පෙරදුනා මම නෝන්ජලයක් මම කවුරුත් කියන ඔළුවට අත නමනවා කියන්නේ නැහැ. ඊටම අමාරුවෙන් තමයි ප්‍රතික්‍රියා නොකර ඉන්නේ. මේකට දාර්ශනිකයන් විසින් අරණ ප්‍රතිපදාව කියලා සඳහන් කරලා තියෙනවා. අරණ ප්‍රතිපදාව කියන්නේ රණ කියන්නේ රණ්ඩුව, සටන, අරණ කියන්නේ කොයි විදියෙන්ම කුප්පණ්ඩ හැදුවත්, කොයි විදියෙන්ම අවසන් හැදුවත් මම පත් උත්තර දෙන්න යන්නේ. මට අභූත චෝදනා කරත් පත් උත්තර දෙන්න යන්නේ. නමුත් අර පිටියේ වනේමේ තියෙන මීම පඳුරට බයයි වගේ තමන්ගේ සීලයේ දොස්සහිතනම් සමාධියේ දොස්සහිතනම් ප්‍රඥාව දොස්සයිද නම් එයාට චෝදනාවක් කරන්න ඉස්සෙල්ලා එයා කිපෙනවා. ඒ නිසා මේක නිකන් පිටින් ගාගත්ත සායමක් වගේ හදාගන්න පුළුවන් ගුණයකුත් නෙවෙයි. ඇතුළත Taman ළඟ සීලයේ ඉන්ටෙන්ට දියුණු ගති පේනවා. සමාධියේ එක ආරමුණක එක ඉරියව්වක එක ඉරියාපතයක බොහෝ වෙලා ඉන්න පුළුවන් ගතිය වැඩෙන්න ඕනේ. ඉතින් ප්‍රඥාවෙන් තේරෙන්න ඕනේ නහි වේරේන වේරාණි සම්මන්ති දුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තෝ වෛරෙන් වෛරේ කවදා සංසිඳින්නේ නැහැ ලෝකේ හැමදාම හට යුද්ධ කවදාකවත් වෛරෙන් වෛරේ සංසිඳින්නේ නැහැ අවේරේනච සම්මන්ති ඕන ධර්මයක් මට කියාපල්ලා ඕන ධර්මයක් ගහපල්ලා මොනවා කෙරුවත් මම අවෛරය අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව කියන එක අවෛරය ගත්තොත් එතකොට ඒ අවෛරය අපන්නක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව මේ හොඳ මීලාතික වාහනයක තියෙන ෂොක් ඇබ්සෝබර් එක වගේ. ඒකට එන හැම කම්පනයක්ම ඒක උකහා ගත්තට යන මගීන්ද දැනෙන්න අරින්නේ නැහැ. යන වාහනේ ෂොක් ඇබ්සෝබර් නැත්නම් ට්‍රැක්ටර් එකේ ෂොක් ඇබ්සෝබර් නැහැ. ওই ලෑන්ඩ් වෙහිකල්ස් කියනවා ඉඩම් වාහන වල ෂොක් ඇබ්සෝබර් නැහැ. ඒ නිසා ඩ්‍රයිවර් හැම වෙලාවෙම ගැස්සි ගැස්සි ඉන්නේ. චවුත් හෙල්ලි හෙල්ලි ඉන්න හරි වෙහසයි. නෝ සුකොබ්බගේ වාහන වල සස්පෙන්ෂන් හොඳයි, සොකප් සෝපර් හොඳයි. ඒ නිසා වලක වැටුණත් ඒක මගියට දැනෙන්නේ නැහැ. හරි ගණන් ඒ වාහන. දැන් මේ බුදුරජාන් වහන්සේ දීලා තියෙන ධර්ම රතයත් ඔක්කොම ෆුල් සොකප් සෝපර් සිස්ටම් එක හරි කරලා තියෙන්නේ. ඒක අකූජනෝ නාම ධම්ම රතේ කියලා කියන්නේ. ඒකට කිසිම සද්දයක් ඇති වෙන්නේ නැහැ. ජරතර සද්දක් නැහැ. එන හැම ෂොක් එකක්ම ඒ එක එක ටයර් වලට වෙන වෙනම ෂොක් අබ්සෝබර් තියෙනවා. ඒක නිසා එක ටයරයක් කරනවා දෙකක් කරනවා මගේ යට වැටෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් බලා ගන්න පුළුවන් මේ මිනිස්සයා බුදුහාමුදුරන්ගේ වාහනේද යන්නේ නැත්නම් මාර්යාගේ වාහනේද යන්නේ කියලා. මාර්යාගේ වාහන හොස්ත ළඟින් මැස්ස යන්න බෑ. කිපුණා, බැන්නා, ගහගත්තා, ප්‍රතික්‍රියා කරා. ඒකට එක කියන්නේ. ඉතින් ඒක නිසා එක පැත්තකට මහා සාරිපුත්‍ර මොග්ගල්ලාන ශාන්සේ පෙන්වන විදිහට මගෙන් කවුරු හරි උපදේශ අනුශාසනා බලාපොරොත්තු වුණත් ඒ මනුස්සයා අක්ඛමෝ අපදක්ඛනග්ගාහි දෝචස්තකරණෝ කියන විදිහට ඉවසන සුළු නැති දෝතින් බාර ගන්න නැති දුර්වච කරන කෙනෙක් නම් මට ඒ මනුස්සය අපිරේ හිතෙනවා. අමනාප හිතෙනවා. උපදෙස් දෙන්නවත් එපා වෙනවා. ඉතින් එහෙම කොහොමද මං මේ අනිත් කෙනාගේ අප්‍රියමනාපකම දකිනි දෝචස්තකරණ ධර්මයේ හරහා ඒ නිසා මමත් තව කෙනෙකුට දෙන උපදේශයට චෝදනාවෙන් චෝදනා කරනවා මාත් ඒ කෙනාට ওই වාගේම අප්‍රියමනාප වෙනවා. ඒ නිසා මම හිතක් හදාගන්න ඕනේ දැනට මයි ළඟ මේ දුර්ගතිය තියෙනවා මොකද මගේ සීලය සම්පූර්ණ නැති නිසා. සමාධිය සම්පූර්ණ නැති නිසා. ප්‍රඥා සම්පූර්ණ නැති නිසා නැත්නම් පිරුණු කලේ දිනන සැලේ කියන විදිහට අඩු කල්ලසලවි මනිසායි අඩු බව වැටේවි කියලා දෙන පන්න සින්දුවා. ඔය නලියන්නේ අඩු කලේ තමයි. මිරිච්ච කලේ දිනන සැලේ. ඒක නිසා මට කරන්න තියෙන දැන් මේ වෙලාවේ කවුරු හරි බයිනකොට මට බැනෙනවා. එහෙම නැත්නම් හිද්ද වෙන්නේ මොකද? මගේ මේ ශීල සමාධි ප්‍රඥාව තව පිරිලා නැහැ. ඒ නිසා මම හිතක් උපදව ගන්න ඕනේ. මම අනුන්ට අප්‍රියමනාප නොවෙන්න නම් මම ශීලයේ සමාධිය ප්‍රඥාවෙන් පිරෙන්න ඕනේ. ඒ නිසා මම ඉස්ලාම හිතක් අදා ගන්න මට කවුරු හරි චෝදනා කෙරුවොත් මම පවර්ලා තියෙන කෙනෙක් ඕ නැති වෙන්න පුළුවන්. මගේ යටත් වශීක් වෙන්න පුළුවන් නැත්නම් මගේ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. මම මේ වෙලාවේදී චෝදිතයට චෝදනා කරන කරන චෝදනාවෙන් ප්‍රතිචෝදනා කරනවා නම් මම අප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඒ නිසා මම මේ අප්‍රියමනාප නොවෙන්න ප්‍රතිචෝදනා කිරීමත් අඩු කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අතරමැද සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ. ඒක වැඩෙන්න වැඩෙන්න 100ක් න වැඩෙන්න ඕනේ. ටික ටික වැඩෙන්න වැඩෙන්න. පුදුම බරසාර ගතිය ජීවිතේට එනවා. බොහොම තෙදක් එනවා. ඇත්ත තමයි මේ නිසා බයින් එක ඇත්ත. මම කරලා තියෙන අතීතයේ දුර්ලභකම් වල හැටියට මේ බනිනවා මදි. ඔයිටත් දෙය බනින්න වටිනවා. මොකද මම ඉස්සර පෞකරුවේ ගණන් හිලවතු නෙවෙයිනේ. නමුත් මම මේ හැදෙන කෙනෙක්. ඒ නිසා මම මේ මනුස්සයා මට බැන්නට මම ඒකෙන් අකුසල් කරස් කරගන්න යන්නේ. මම තවදුරටත් ශික්ෂාගරුක වෙන්න ඕනේ කියලා මේකෙන් අනුමනි ඥාණයෙන් අනුමාන ඥාණයෙන් කෙනෙකුට ගන්නත් පුළුවන්. ඒ වගේම තව පැත්තක් ගන්න පුළුවන්. Taman කාට හරි චෝදනාවක් කරනකොට හෝ නැත්නම් වෙන කෙනෙක් වෙන කෙනෙකුට චෝදනා කරනකොට ඒ කෙනා ඒකට චෝද කියන චෝදකම් පටිපරති කියන විදිහට චෝදිතයට චෝදනාවෙන් ප්‍රතිචෝදනා කරනවා නම් එවැනි කෙනෙක් සත්පුරුෂයෙක් විදිහට හෝ හොඳ කල්යාණ මිත්‍රෙක් විදිහට ගණන් ගන්න නරකයි. එයා හිමීට ලිස්ට් එකෙන් අයින් කරන්න ඕනේ. එමෙ ගැටෙන කට්ටියත් එක්ක ගමන යන්න බෑ. ඒක නිසා තමයි ඇසුරු කළ යුතු කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා කවුද කියලා දැනගන්නත් ඒ කිනා තුන චෝදනාවෙන් චෝදනාවට ප්‍රතිචෝදනා කරන ගතිය බොහොම හොඳ ලකුණක්. ඉතින් ඒකට ඒ දෙන්න ළඟ ළඟ නෑ. බොහෝ කල් එකට ඇසුරු කරන්න ඕන. ඇසුරු කරන තමයි තේරෙන්නේ. මෙයාට ඔහස ළඟින් මැස යන්න බෑ. මෙයා බොහොම කිපෙන සුළුයි. ඒ නිසා මෙවැනි කෙනෙක් එක්ක ඇසුරු කරන්න ගියොත් ඒ කෙනාගෙන් ලැබෙන ආදර්ශ හොඳ නැති නිසා පුළුවන් තරම් අර අපන්නක ප්‍රතිපදියේ පිටපො සාමීච පටිපන්න ප්‍රතිපත්තිය පිළිහිටපු අරණ ප්‍රතිපදාවේ පිළිහිටපු අර කැඩිච්ච කාන්ත භාණ්ඩයක් වගේ තට්ටු කරුවත් නින්නාල් නොදෙන ಗುಣ පිරිකල ඇසුරු කරන්න නම් මේ ගුණය Taman තුල දැකලා නැත්නම් මේ නුගුණය Taman තුල දැකලා ඒක නැති කිරීමේ චේතනාව පහළ කරගන්න. ඉස්ලාම ඕනේ කරලා තියෙන්නේ එහෙම චෝදකේන චෝදි චෝදිතෝ චෝදකේන චෝදකං න පටිපරති කියන ගුණය ඇති කර ගැනීමට හිතක් ඇති කර ගන්න. ඒක හරි ලේසි කියලා කියනවා බාල වයස වලට. ඒ වයස අවුරුදු 30 විතර වෙනකන් අපේ හිත නිකන් මැටි භාණ්ඩයක් වගේ පුච්චපු නැති ඕන විදියට කඩලා ඕන විදියට අඹන්න පුළුවන්. 40 පෙන්නට පස්සේ පුච්චපු මැටි භාණ්ඩයක් වගේ. වැටුණොත් ආයෙ හැදිලි බොරු. කැඩලා කුඩු වෙලා යනවා. එතෙන් දිරච්ච දර කෝටුවක් වගේ. නමන්න බෑ. කැඩෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ නිසා ශික්ෂාව මුදුවට මතක තියාගන්න ඕනේ ඒ තමන් වනස්පති යුගයට එනකොට තමන් නිවසේ ගෙදරක ඉන්න කෙනෙක් නම් තමන්ගේ නිවසේ තමන් නායකයා. තමන්ගේ අම්මා තාත්තත් තමන් කියන දේ අහනවා. දුවා දරුවත් තමන් කියන දේ අහනවා. තමන්ගේ අඹුගේ අම්මා තාත්තත් සීනදී අහනවා. එතකොට එයා තමයි හම්බ කරන කෙනා. එයා තමයි විධාන කරන්න ඔක්කොටම ඒ යුගය කියන්නේ වනස්පති යුගය කියලා. ඒක සාමාන්‍ය 40 සිට 50ට පෙරලෙන වයස විදිහට අපේ මේ දශක දශකයේදී පෙන්ලා දීලා තියෙනවා. ඉන්නේ එතනදී යම් කෙනෙක් තමන්ට චෝදනාවක් එනකොට ප්‍රතිචෝදනා නොකරනද හිතක් උපයා ගත්තොත් ඒ වයසේ ඉන්න කෙනාට ඔලමල කෙනාට ඉතින් මේක නෝන්ජල්කමක් කියලා. ඕන කෙනෙක් චෝදනා කරනකොට එහෙම කාබන් හිටියොත් එimhe අපි ඔළුවට අතෝදන්නේ එහෙම නැත් ගැහුවොත් ගන්න ඕන බනින්නොත් බනින්න ඕන කියන එක ඒ සාරම්භය එහෙම නැත්නම් මේ පටිපරති කියන කෙනට ප්‍රතික්‍රියා කරන ගතිය ලෝක ධර්මේ නම් නරකක් විදිහට පෙන්වන්නෙත් නෑ ආයුධයක් කීල්ල ගහගෙනමයි කොයි වෙලාවෙත් ඉන්නේ බයින්මයි ජීවත් වෙන්නේ නම සරුවචන් වහන්සේ ගාව තියෙන එක යෝගාවචරකමට ගැලපෙන්නේ එයා දැනගන්න ඕනේ මගේ අතීත කර්ම තියෙනවා ඒ නිසා මට අස්ථාන චෝදනා එන්න පුළුවන්. ඒ නිසා මම යුවා ඒ අස්ථාන චෝදනාවක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මම අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න පුළුවන් නම් 100%ක් යෝගාවචරය. මම නැවතත් මේ වාක්‍යය කියනවා. තමන්ට අතීත කර්ම නිසා යම් දුෂ්කරතාවයක් අභූත චෝදනාවක් පදනම් වෙලිත චෝදනාවක් ආපු වෙලාවක තමන්ට තේරෙනවා මේක අනිවාර්යයෙන් මේ පුද්ගලයාට මම මොනවක්වත් කරලා නැහැ. ඉන්නේ සම්පූර්ණයෙන්ම වැරදි අදහසක. නමුත් එයා ඉන්නේ බොහොම වේගයෙන් චෝදනා කරමින් ආන්න එහෙම වෙලාවක දැනගත්තොත් මේක මේ මගේ දෝෂයකට එන එකක් නෙවෙයි පෙර කර අකුසලයකින් මේක සිද්ධ වෙන්නේ. හැබැයි මේ මතින් මම දැන් මේ මනසත් එක්ක වාද කරන්න ගියොත් අලුතෙන් කර්ම රැස් මට පුළුවන්ද මේ ගෙවෙන කර්ම ගෙවිච්චාවයි මම යාට පති උත්තර බඳින්න යන පත් උත්තර බඳිනවා කියලා සිංහලින් කියන්නේ පත් උත්තර බඳින්න යන්නේ නෑ වුණා වගේ නොදැක්කා වගේ නොදැනුණා වගේ කන් ඇත්තේ බීරෙක් වාගේ මොළේ ඇත්තේ මෝඩෙක් වාගේ හයි ඇත්තේ තියෙන කොන්දපන් නැතිකෙක් වගේ කරවන ඉන්න පුළුවන් නම් ඉතින් ඒක සමාජයේ නම් කියන්නේ නෝන්ජල්කමක් කියලා. ඔබ සර්වඥයන් සඳහන් කළා තියෙන්නේ ඔබ මේ මේටත් වැඩිය මහන්සි වෙලා අලුතෙන් කර්ම රසන කරගන්න කටයුතු කරේ නැත්නම් කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත් චිත්තා ආයතකේ භවස්මින් අරණ දේ ගෙවෙන්න අරපන් අලුතින් ඇස් කරන්න එපා. අලුත් එහෙම නැත්නම් ඔබ අනිවාර්යෙන් භවයක් රැස් කරනවා. අනිවාර්යෙන්ම ආයි ජාති ජරා මරණ රැස් කරනවා. නිසා මේක හොඳ අවස්ථාවක්. කර්ම ගෙවෙන බව දැනගන්න. නමුත් ඔබ ප්‍රතිසත කරගන්න ඕනේ අලුතෙන් කර්ම ඇසි කර්ම රැස් නොකරනද ඒක නිසා භාවනා කරන කෙනෙක් තමන්ට නිර්මල වූ නික්ලේශ වූ අරමුණක් තේරුම් අරගෙන එයා කටයුතු කරන යන ඉතින් බොහොම හොඳ දෙයක්. එනේන චිත්තක්ෂණයේ අරමුණට හිත යනවනම් ඒක අනුපන්නාන පාපකානං අකුසලාන ධම්මාන නඋපාදාය චන්දං ජනේති කියන විදිහට එනේන චිත්තක්ෂණය අර අරමුණේ තබා ගැනීම ඉඳගෙන ඉන්න බව දන්නේමින් වම දකුණ වශයෙන් දැනගැනීම දක්මනි දැනගැනීමෙන් ආනාපානේදී ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් දැනගැනීම නැත්තම් ඉන්දි මැක්ටි වශයෙන් දැනගැනීම හැම චිත්තක්ෂණයකම අපි නෝපන්න කුසල් නොයිපද වීම පිණිස කටයුතු සම්පාදනය වෙනවා මේක අපිට කියන්න පුළුවන් අපි පරියන්කිනවට පරියන්කින බව දන්නවා සක්මන් කරන සක්මන් කරන බව දන්නා තාක් එනේන චිත්තක්ෂණය පිරිසුදුයි. නමුත් එතකොට මේ චිත්තසංතානයේට දැනටමත් ඇවිල්ලා තියෙන නැත්නම් අතීත ප්‍රවෘත්ති කර්ම බීජ එළිය වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එයාට මේ පේන්නේ මේක මහා අසාධාරණ වැඩක් මම මේ වෙලාවේ කායික වාචික මානසික මොනම දුස්චර්චකත් කරන්නේ නැහැ. ඒ වුණාට වෙහෙසයි. ඒ වුණාට මට කංකරච්චා. ඒ වුණාට මට අරියාදු. එතකොට එයා දැනගන්න ඕනේ අර පළවෙනිම සම්‍යක්ප්‍රදන් විදිය තමයි නෝපන්න කුසල නොයිපතෙමින් පිස මම අරමුණ මම මානසික ආරේ පැවැත්තියොත් මෙන්න මේ අරමුණේ කියලා දැනගන්න ඕනේ. එතකොට එයාගේ හිතක් එන්න පුළුවන් මේ අරමුණේ ඉන්න තාකන මොනම කරදරයක්වත් ඉන්න බෑ එන්නත් එපා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. එයාගේ පරණ කර්ම අතීත ප්‍රවෘත්ති විපාක නිසා එන්න පුළුවන්. එතකොට එයා ඒ uppannāna papakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති අපිට අභූත චෝදනාවක් වෙනවා. නොගැලපෙන විදිහේ තර්කණයක් ඔළුවට එනවා. ඒක හිතා ගන්න බැරි වේදනාවක් එනවා. එතකොට හිතනවා මේක මේ විනඳ නැති එකක් නෙමෙයි මේක මේ භාවනාවට අනුග්‍රහයක් නෙමෙයි හම්බෙන්නේ අරියාදුවක් කියලා දැනටමත් ඇවිල්ලා තියෙන පෙර කර්මයක් නිසා ආපු ප්‍රතිඵලයක් ප්‍රවෘත්ති විපාකයක් ආපුවාම ඒකට වීර්ය කරලා ඒක යට කරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරපුවා එක වැඩෙනවා. ඒකට සතිය තමයි සති ශික්ෂාව නැත්තම් සති සංවරය කියලා කියන්නේ. මොතර දැනගන්න ඕනේ මම ඉන්නේ අරමුණේ. අරමුණේ ඉන්නකොට මේ දෝමනස වේදනා එන්න පටන් අර ගන්නවා. දුක් වේදනා නෙවෙයි, කය රිදෙනවා නෙවෙයි, හිත රිදෙනවා නෙවෙයි. මේ ඇති දැන් නැගිටලා යන්න ඕනේ මොන කරදරයක්ද මේක? මේ කකුල දිගාරින්නත් නෑ, අතපය දිගන්නත් බෑ කියලා හිත ඇතුලේ මහා නඩු පටන් ගන්නවා. මොකට බැලුවොත් මොනක්වත් මේ පේන හේතුවක් නැහැ. එහෙම නැත්නම් නැගිටලා බලනකොට කය මොකක්වත් වෙලා නැහැ. මේ දෝමනස්ස වේදනා ආපු වෙලාවට මෙයා දන්නවනම් සතියේ මේ අතීත කර්ම නිසා වෙන දෙයක්. දැන් මේ දෝමනස්ස වේදනාවට අමනාපය පහල කරලා අලුතෙන් කර්ම රැස් කරගත්තොත් ඒක මොඩයි. ඒක යෝගාවචර තරම් වෙන්නේ නැහැ. නමුත් පේන ප්‍රසිද්ධ හේතුකුත් නැහැ. ආන්නේ වෙලාවේදී මේ දැනටම సంతානයේ තියෙන අතීත කර්ම බිහි තමයි මේ පැලවෙන්නේ අන්න ඒකෙදී එක යෝගාවචරයකට හෝ නැත්නම් යෝගාවචර එක චිත්තක්ෂණයක හෝ මේක දැකලා මේකට අමනාපකම් පහල කරන්නේ නැතුව මේක මෙහෙම යන්න දෙන්න ඕනේ මම මෙතනින් අලුතින් කර්ම රස කර ගන්න හොඳ නෑ කියලා යෝගාවචරයට අතිරේක ලකුණු ලබා ගන්න ඕනේ නම් මෙයා මේ සාරම්භය කියන එකට එක කියන ගතිය එන්නකොටම මූණ කඩාපනින ගතිය බොහොමත්ම දැනගෙන කීකරු වෙන්න ඕන. මම කොච්චර හොඳට භාවනා කරත් මට සද්දෙන් කරදර වෙන්න පුළුවන්, හිතවිලිවලින් කරදර වෙන්න පුළුවන්, වේදනාවලින් කරදර වෙන්න පුළුවන්. ඒ ආපු වෙලාවේදී මගේ දක්ෂකම විය යුත්තේ අනේ මට සද්ද නොයේවා කියලා හිතන එක හෝ වේදනා නොවේවා, හිතවිලි නොවේවා කියන එක නෙවෙයි. ඒක නෙමෙයි මෙතන උපයාගත් චිත්තය. උපයාගත් චිත්තේ නම් මේ ඇතිවිච්ච වේදනාවට හිතවිල්ලට සද්දෙට අමනාපේ පහළ නොවේවා. නැත්නම් අමනාපේ පහළ වුණා නම් ආ මන් දැන් මගේ හිත මේ ආගන්තුක ආපු අරමුණ නිසා දැන් අමනාපයක් පහළ වුණා කියලා. ඒ අමනාපය දැන ගැනීම මූල කර්මස්ථානයේ හිත පවත්වනට වැඩිය සෙල්ලක්කාර වැඩක්. සූක්ෂම දෙයක්. ඊටාත්ම දක්ෂ කාර්යක්ෂම යෝගාවචරය විතරයි අල්ලන්න පුළුවන්. ඒ නිසා මට අරමුණා පහල කරන්න නෙමෙයි මම භාවනාවට ගියේ. භාවනාවට ගියේ වහනපානේ බලන්නම තානපානේ බලනකොට මොකක් හරි හේතුවකින් ඔන්න අමනාවේ පාන. ඒකෝට මේ මට දැන් පහල වුණේ අමනාපයක්. අරමුණින් හිත පිට ගිහිල්ලා නමුත් මේ පහල වෙච්ච අමනාපයට ප්‍රතික්‍රියා නොකර අමනාපයක් පහල වුණා කියලා දැන ගැනීම කුසලයක් කියලා තේරුම් කළ දෙන්න හරිම අමාරුයි බෞද්ධයාට. බෞද්ධ හිතන්නේ මේ අමනාපය ගැන දැන ගැනීම අකුසලයක්. නැත්තම් අමනාපය පිළිබඳ අමනාපය පහළ කරනවා. ඉතින් එන්න එන්න වටකරේට නිසිබ්බා වගේ වාද විවාද එනවා. මේ නිසා සරුවචනාංශයේගේ උගන්වීම පෙන්නන ඉතිවුත්තක පාළිය මහා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ද්වේමේ දේශනා තථාගතප්ප භික්ඛවේ දේ අරහං සම්මා සම්බුද්දේන දේශනා ද්වේ මේ පරියායන භවಂತಿ. ඛතමේ ද්වේ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඩම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා සත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා ආනන්ද සෝංශේ කියනවා බුදුජානනාංශයේ මේ සමීප ඇසුර කරපු උපචායක වශයෙන් සරුවචන් වහන්සේගේ අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශන දෙතවරයි. මේකේ පළවෙනි එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකුව. දෙක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ඒ වැරද්දෙන් අයින් වීමට කටයුතු කරව. අපි මේ දෙක පටලවාගෙන තියෙනවා. අර වැරද්ද වැරද්ද වශයෙන් දැකීමේ තියෙන වටිනාකම අපි දන්නේ නැහැ. අපි වැරද්ද වැරද්ද වශයෙන් දකින්නත් ඉස්සෙල්ල වැරද්ද නැති කිරීමේ ද්වේෂය පාල කරගන්නවා. ඊට පස්සේ ඉතින් ඒ මනුස්සයාට අර පාර්ලිමේන්තුවේදී Tamanට නමනුකයා චෝදනා කරනකොට මෙයා පුටු උසලා ගහන්න ගියා වගේ නඩු පරාලා. අර කොහොමඩක්වත් ඉදිරියට කරගෙන යන්න බෑ. ඒ නිසා මටම නාවේ පහළ වුණා, මියම නාවේ පහළ වුණේ මගේම චේතනාවක් නිසා අධිෂ්ඨානයක් නිසා මොකක් නිසා නෙවෙයි. කර්ම ශක්තියක් සහ වෙන්න පුළුවන්. අනේ කර්මයට ගෙවෙන්න අරපන්. ඕකට ප්‍රතික්‍රියා කරලා අලුතෙන් කර්ම රැස් නොකර ගන්න නම් මන් දැන් ඉන්නේ ආනාපානෙ නෙවෙයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං ඉන්නේ සතියේ මොකද්ද අරමුණ අමනාපේ. එතකොට මේ ආනාපාන සතිය භාවනා කරන යෝගාවචරයේ වශයෙන් අරගෙන ආනාපානේ ඉන්නකොට ආනාපානේ දැනගන්නවට වැඩිය කුසලතාවයක් දක්ෂතාවයක් සූරකමක් වීරකමක් ධීරකමක් තියෙනවා අදිසිය ආපු අහම්බෙන් ඇති වෙච්චි අතුරු අරමුණක් කරේ ඇති වෙච්ච අමනාපේ පහළ වෙච්චලාදී මගේ හිත දැන් තියෙන්නේ අමනාපේ කියලා දැනගන්න. මොකද ඒකට ඒක කියලා දෙන්න බුදුහාමරන්න ඒ චිත්තක්ෂණයට එන්න බෑ. ගුරුහාමරන්න එන්නත් බෑ. ඒ චිත්තක්ෂණය පැන්නුවට පස්සේ එතන ඒ කාන්ට හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා මම දැන් ඉන්නේ අමනාපේ. අන දැනගත්තා නම් ඒ ඉන්දිය භාවනා සූත්‍රයේදී සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා. සීක පුද්ගලයා කරන්නේ තේරුම් අරගන්න මේ අමනාපයේ පහළ වීමේ විචිත්‍ර ලක්ෂණය. සුන්දරකම පටිච්චසමුප්පන්න ඕලාටික සංකතමයි මං කියව. හිතාන ගිය එකක් නෙවෙයි අහම්බෙන් උනේ දෙයක්. මේක බලන්න මේකේ තියෙන පටිච්චසමුප්පන්න ගතිය. ඒකට හේතු පහළ වෙච්චාම මම කැමති උනත් නැතුණත් මගේ හිතේ පහළ වෙනවා. ඉතින් මේකට මම මගේ කියනවාද? මේකට මම මගේ මම කියනවාද? මගේ ආත්මය කියනවාද? මගේ චිත්තසංතානය පාවිච්චි කරලා කොහෙදෝ යන කුණු කන්දලයකින් ඇති වෙච්ච අමනාපය. මේක මගේ කියාගත්තොත් තමයි පශ්චාත්තාපය අසහනය ආතතිය කෙලෙස් චේතනා අදිෂ්ඨාන කර්ම සියල්ලම රැස් වෙනවා. දැන් මේ ආනපනින් ඉන්න ඕනේ මම ඔන්න වෙච්චි හේතුඵල ධර්මයෙන් අමනාපයට ගියා. දැන් මම අමනාපයේ තියෙන බව දන්නවා. নিকමට හිතනද මේ හිත මේ මධ්‍යස්ථ අරමුණකින් ආනාපානලා අමනාප අරමුණට ගියා ඒ බව දන්නවා ඒක පිළිබඳව පශ්චාත්තාප නොවෙනවනම් ඒකට කියනවා සති බලය කියලා. ආස්වාද ප්‍රසවාසයේ ඉන්නකොට තියෙන සතියද කියනවා සතිය කියලා. ඒකට මට සති මාත්‍රාව කියලා කියනවා. එහෙම නෙමෙයි. දැන් ඒකට අතුරු අන්තරාවක් ඇවිල්ලා අමනාපයක් ඇවිල්ලා අමනාපේ ඉන්න බව දන්නවා. සතිය පිළිලා තියෙන අමනාප අරමුණේ හැබැයි පශ්චාත්තාපයක් නැහැ. මෙන්න මේක මනුස්ස මනසක උප්පත්තියම අපිට හම් වෙච්ච දායාදයක්. මේක මනුස්සයා දන්නේ නැහැ. ඒ නිසා හිතනවා අමනාපයක් ආවොත් අපි අනිවාර්යයෙන්ම අමනාප වෙන්න ඕනේ කියලා පෘථග්ජනයාගේ මානවයිච වාසිකම ඕනෝක තමයි. පෘථග්ජන දන්නේ මේකෙන් මේ අමනාපේ මගේ නෙවෙයි කියන්නේ මම නෙවෙයි කියන්නේ මගේ ආත්මේ නෙවෙයි. මේක පටිච්චසමුප්පන්න ගෝලාරිකං සංකතං කියලා කියන්නේ එයා හිතන එක නෝන්ජල් කරනවා කියලා. එයා හිතනවා මේකට කේන්ති අරගෙන කිසි පුප්පවගෙන කෑ ගහගෙන නටාගෙන කිව්වොත් තමයි මගේ පෞරුෂත්වය රැකෙන්නේ කියලා. නමුත් ඒකෙන් පේන්නේ එයාගේ සක්කාය දිට්ඨියේ ඝන බාලකම. මාන්නේ තියෙන සැරපරුසකම. ඉතින් මේ හිත පහල කරනවා කියන එක ලේසි නෑ. ඒකට මුළු එකටම වග කියන්න ඕනේ. මගේ ඒ සක්කාය දිට්ඨිය හෝ ඔලමුල ගතිය හෝ මාන්නකාර ගතිය මාව විශ්වලාගෙන මාව ආවේශ කරගෙන මාතුලින් සිද්ධ වෙනවා මම වාඩි වෙන්නේ ඕකට නෙවෙයි. ඉතින් එහෙම වුණාට පස්සේ ඇයි මම මේක මගේ කියාගන්නේ? ඇයි මම මේක මම කියාගන්නේ? ඇයි මම මේක මගේ ආත්මේ කරන්නේ? ඒ වෙනුවට පුළුවන් නම් ආනාපානට යන්න නැත්නම් මගේ හිතේ තියෙන අමනාපයක් කියලා දැනගෙන ඒකට පශ්චාත්තාව නොවේ ඉන්න උත්සාහ කරනවා කියලා කියන්නේ මේ ਸਰුවඥ ශාසනයෙන් පිට මොනම ශාසනයකින්වත් බලාපොරොත්තු වෙන්න බැරි ශික්ෂණයක්. මේක සීල ශික්ෂාව නෙවෙයි මේක සමාධි ශික්ෂාව නෙවෙයි කියන ප්‍රඥා ශික්ෂාව. ඒ නිසා මේ ශික්ෂාව ක්‍රියාත්මක වෙන්න බාධා එන්නම ඕනේ. ඇවිල්ලා තේරෙන්න ඕනේ මට ඕනේ නැතුණාට මෙන්න ඉඳපු ගමන් අමනාපයක් ආවා. දැන් මම දන්නවා හොඳටම මට අරමුණ වෙලා තියෙන අමනාප යානපන්නේ නෙවෙයි. නමුත් මේ මතු වෙච්චි දැකපු මූණ දීපු අමනාපයට ද්වේෂයෙන් තොරව බලන්න නම් චෝදනා කරනකොටම චෝදනාට ප්‍රතිචෝදනා කරනවා කියන මේ සාරම්භ ගතිය නැත්තම් මේ ප්‍රතිචෝදනා කරන ගතියද මේක දිහා බලාගෙන ඇතිවෙච්ච මනාපේ දැක්කේ නෑ වාගේ ඇහුනේ නෑ වාගේ දැනුනේ නෑ වාගේ ඒකට ගත කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඈත ඉඳලා ශ්‍රී හස්තේ දිගාරලා ස්තුති කරනවා. මොකද මගේ පුතා සටනේ දිනුවයි කියලා. සංගාමජී කියලා හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා ඒ කාලේ ඉතින් කී නමයි පැවිදි නම එකයි මේ පුද්ගලයාට ලොකු ආසාවක් තියෙනවා පැවිදි වෙන්න. නමුත් මොනම හේතුවක් නිසා හෝ අම්මලා දාතලා කරකාර බන්දලා අම්මලා ගැන හිරයක් ගන්නවා කියලා නේති මො හිර වුණා. මොන හිරයක් ගත්තා. හිරයක් ගත්ත පස්සේ ගෑණිට කියලා තියෙනවා යෝධි මට මේක මෙහෙමයි වෙලා තියෙන්නේ මේ අම්මා දාත්තා බැඳුවට මට ඕනේ පැවිදි වෙන්න. ඉතින් අර ගෑණි හිතාගෙන ඉඳලා දෙන්නම් වැඩේ කියලා ඔන්න කිව්වා මිනිහට හොරෙන්ම දැන් නම් බබෙක් හම්බෙන්න ඉන්නේ කියලා. ආ විනාසයි. ඉතින් මේ මාංශය දැනගත්ත දැන් ගියොත් වැඩි අවුලට යනවනේ. ඊට පස්සේ මියට ඔච්චර ඔය පෞල් සංවිධානය පිළිබඳ දැනුමක් නැතුව ඇති. කොහොමද බබා වැදුවා. බබා වැදුවට පස්සේ මිමනස කල්පනා කරා. දැන් ඔය ගෑණියෝ බබා බිම තියලා මාස 3න් ආයෙත් බබෙකුට ලෑස්ති වෙනවා. ඒක නිසා මිනිහා කරපු දේ පැනලා ගියා ගෙදර. වටින්නේ නැහැ වැඩේ. කොහොමවත් ගිය ගමන්ම පැවිදිලා පැවිදිලා ගමේ ඉන්නේ නැතුව ඈත බලාගෙන ගිහිල්ලා අනේ පොලේ රහත් උනා. දැන් රහත් වෙලා මේ මිනිස්සයා දැන් මේ මිනිස්සයා නෙවෙයි මහරහතන් වහන්සේ සංගාමජී. බුදුජානනාංශ වන්දනා කරන්ඩ සවැත්නුර ජේසුනාරණ ගාමට ගියාම ගෑණිට ආරංචි වෙනවා පොර ඇවිල්ලා ඊය. බබා අරගෙන යනවා. යනකොට මේ ආම්ද්‍රෝ ගහක් මුලටලා ආර්යත්ත බල සමාපත්තියට සමවැදිලා කටයුතු කරනකොට දැන් ගෑණි ඇවිල්ලා කියනවා උඹට මේ මට දරුවෝ ඇති කරලා දෙන්න පුළුවන් මට ලක්ෂේ ගන්න සල්ලි නෑ මට ලක්ෂ ගන්න සල්ලි නෑ මට ඕඩි කොලම් ගන්නද ඔන්න ඕන දෙයක් කරගන්න කියලා අර ළමයා දානවා මේ සංගාමජී ආම්ද්‍රෝ ඉස්සරහා සංගාමජී ආම්ද්‍රෝ වගක් නෑ දිගටම භාවනාව ගෑණි දාලා යන ගමන් හැරිලා බැලුවා දැන් මේ මිනිහට තමන්ගේ දරුවා අඬන කොටවත් ඇහැරෙයි කියලා. අනේ ඈතට නිකන් බැලුවා මේ මිනිහා නැගිටින්නේ නැහැ. දුකින් විතරක් මේ කගේ තියෙන කඩප්පුලිකම කියලා දරුවා අරගෙන ආයෙත් දරුවා අරගෙන යනකොට බුදුහාමුදුරුවෝ ඈත ඉඳලා කියනවා සංගමජී ආන්තරන්ට උඹ සංඝාංජි ළඟට අවයි කියලා සතුටුුනේත් නෑ අරන් කියලා කියලා කනගාටුුනේත් නෑ උඹ දෙකේදීම සමහිත පවතුපු නිසා උඹ සංගාමජී සංගාමජී උඹ ධර්මෙන් දිනුවා බබා ළඟට අරගෙන ආවයි කියලා සතුටුුනේත් නැහැ. බැනලා බබා අරගෙන ගියයි කියලා කනගාටුුනේත් නැහැ. උඹේ දෙකේදීම සමහිත තිබ්බ නිසා හටනින් දිනුවා. ඔය වචන ගෑනිටි නෑ නම් කොහොමද? බුදුහාමුදුරටත් බයි. මෙන්න දිනන ක්‍රමේ. තමන් ළඟට ගිනාවේ තමන්ගේ දරුවා වුණාට ස්තුතියක් නෙවෙයි ඒ චෝදනාවක්. මම චෝදනාවට ප්‍රතිචෝදනා කරන්නේ දැක්කේ නැහැ. ඇහුනේ නැහැ. තම උපයාගත්තර සීලයෙන් පිරිච්ච, සමාධියෙන් පිරිච්ච, ප්‍රඥාවෙන් පිරිච්ච සමාධියට හිත දාගෙන ඉන්නවා. මේ මොනම දෙයක්වත් දැක්කෙත් නැහැ, ඇහුනෙත් නැති විදියට. නමුත් අම්මා කෙනෙක්ගේ තියෙනවනේ ගතියක්. ඒ දරුවා අරසාවක් නැත්තම් තාත්තගේ අරසාවක් නැත්තම් ගිහලා දැම්මට ඒ දරුවා කෙරේ උණු වෙන ගතිය. ඒ නිසා අම්මා මාපව වෙලා දරුවා අරගෙන යනවා. අම්මගේ මාළුව අම්මගේ පිට තියලා කපනවා. කපන සංගාමජී ආමතුන් සටනේ දිනු. මේ ක්‍රම කියලා දෙනකොට බුදුහාමුදුරෝ එකක්ක සැලසුම් කරලා නෙවෙයි කියලා දෙන්නේ හරියට ජවනිකා ජවනිකා ටික රැස්ුණාට පස්සේ හරියට එතන ගැලපෙන ගාතාවක් කිව්වම ශීතිය සම්පූර්ණයි. ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයි ඒ වෙලාවේදී හැඟුම්බර වෙන්න ඕනේ මේක බාර ගන්න ඕනේ එහෙනම් මේ පත් උත්තර දෙන්න ඕනේ මේ චෝදනාවට උත්තරහප යන්න ඕනේ නැත්නම් අපිට පාරේ බහලා යන්න බැරි වෙයි කියලා පුළුවන් තරම් අර හැම කෙනෙක්ම කියන හැම වචනයකටම වචනයක් ඕනේ නැහැ. මේ භාවනා කරනදී නෑ හැම හිතවිල්ලටම උත්තර දෙන්න හදනවා. භාවනා කරන්නේ නෑ හැම දෝමනසටම උත්තර දෙන්න හදනවා. ආශස් ප්‍රසත් හෙල්ලෙන්න පටන් ගත්තොත් ඇයි ස්වාමීන් වහන්සේ මේ හෙල්ලෙන්නේ කියලා අහනවානේ. භාවනාවට කහපාට දැක්කොත් ඇයි ස්වාමීන් වහන්සේ කහපාට දැක්කේ කියලා අහනවා. රතුපාට දැක්කොත් අල්ලපු දෙකනට කහපාටට දැක්කේ මට රතුපාට ඇයි ස්වාමීන් වහන්සේ? ඕන්න ප්‍රශ්න. චෝදනාම කරන්න ඕනේ ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒ මොකද අර Taman දන්න ක්‍රමෙන් එහාට එන හැම දෙයක්ම චෝදනාවක් වශයෙන් පේනවා. ආනපානදිය බලනකොට සංසිඳුනොත් ඒක චෝදනාවක්. ඇවිස්සුනොත් අය චෝදනාවක්. අයි ගාවත් ඒක චෝදනාවක්. ජීන් අහනවා පහුවෙන්ද කොලයක් අරගෙන ලියලා සංස භාවනා කරනකොට සංසිඳුනා. යා වුණා දැන් මොකද මම අමින්නාට කියලා. අර ඍජුවම චෝදනාවක් නෙවෙයි. මෙව තමයි මේ වගේ ලේස මාත්‍ර. අපිට කිසිසේත්ම අපි කැමති නෑ මේ අපි හිතන දෙයට වෙනස් දෙයක් වෙන්න පුළුවන්. වෙනස් දේවල් වෙනවා. අන්න ඒකට ලෑස්ති වෙන්නේ නැතුව කොහේ මහානකමද? මොන පැවිද්දක්ද මොන යෝගාවචරකමක්ද මොන විපස්සනාවක්ද මොන ඉවසීමක්ද? හිතන්න නිකමට සත්‍ය කියන වචනේ අපේ ජීවිතය ඇහෙන්නේ නැතුව අපි අරගෙන මර ජීවත් වෙන්න ගියා නම් අපි කවදද මේව පිළිබඳ ශික්ෂණයක් ලබන්නේ? අපිට කවදද චේතනාවක් පහළ කරන්න හම්බ වෙන්නේ අනේ මට කවුරු මොනවා කිව්වත් මම නොසැලෙන මනසක් හදාගන්න ඕනේ කියලා. කවදාවත් හිතනවාද මෙතන ඉන්න සබාවේ කවුරු හරි අපේ අම්මා අපිට මේක කියලා දෙයි කියලා. අපේ තාත්තා අපිට කියලා දෙයි. අපේ ටියුෂන් මාස්ටර් අපිට කියලා දෙයිද? අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ අපිට කියලා දෙයිද? පල්ලිය පාදල් කියලා දෙයිද? කියලා දෙන්න දැනගන්න බෑ. කියලා දෙන්නේ. ඒත් දැනගන්න එපා. ඔය බුදු දනස බොහෝම ප්‍රසිද්ධව බොහෝම විස්තර කරලා තියෙන දෙයට එන්නේ බුදුහාමුදුරෝ හෝ මේ මහා මේ මොග්ගලණ සංසය සතිය පිහිටවල භාවනා කරලා වැරදෙන්න ඇරලා අර අද්දකීන් සම්භාරය තුලින් කියනවා හරිනේ දැන් සතිය දන්නවනේ ඔන්න සතිය පිහිටවන්නේ ඊටපස්සේ අනී බෑනි සතිය පිහිනුවට ආනපානේ කහ පාට වෙනවා ආනපානේ රතු පාට වෙනවා එවිසෙනවා ඉතින් පටන් ගන්නකොට කියනවා මේක මෙහිම තමයි. ඕක චෝදනාවක් කරගන්න එපා. මේ චෝදනාවක් වෙන්නේ නිත්‍ය සංඥාවේ හිටියොත්. බා අනිත්‍ය සංඥාව පුරුදු කරපන්. ඉතින් එයාට මේ සතිය උගන්නන්න ඉස්සලා අනිත්‍ය සංඥාව උගන්නන්න බෑනේ. සතිය උගන්නලා ඒකේ අත්තරදි වෙලා සාර්ථක මේ අපේක්ෂකෙක් වුණාට පස්සේ කියනවා උඹට වෙන එකක් නෙවෙයි මේ මනුස්ස හිතේ හැටි. දැන් ඔබ සතිය පාවිච්චි කරලා ඔය හැම වෙනසක්ම ඔය හැම අනිත්‍ය ලකුණක්ම ඔය හැම දෙයක්ම චෝදනාවක් වශයෙන් බාර ගන්න ඕක මම නෙවෙයි කියාපන් ඕක මගේ නෙවෙයි කියාපන් ඕක මගේ ආත්මෙ නෙවෙයි මේ කරදරීමක් නෙවෙයි මේක නෝන්ජල්කමක් නෙවෙයි මාය අපිට ගහන්නේ මේ පැත්තෙන් නම් අපි මායයට ගහන්න ඕනෙත් මේ පැත්තෙන්මයි ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විදිහට බාධා පැමිණෙනකොට, හිරිහැර පැමිණෙනකොට, හරියාදු පැමිණෙනකොට, මේ හැම එකටම කිපෙන්න ගත්තොත්, හැම එකටම උත්තර බඳින්න ගත්තොත්, හැම එකක්ම ඇයි කියලා අහන්න පටන් අරගත්තොත්, උන්දට භාවනාව කටු කොහලක්. තිබුණ නැති ප්‍රශ්න ගොඩක් එන එකක්. ඒක නිසා සර්වඥාන්සේ වෙන තැන්වල මේ මේ කියන මේ අකුසලයේ ගැන කියලාම නෙවෙයි, ඔබ මෙත පැමිණෙනවනේ මේ පාරට යන්න කියන මොකද යන්නේ ආනපන කියනකොට නැත්නම් සක්මණේ. ඒක යනකොට නානා දේවල් හම්බ වෙනවා. ඒක කියන්නේ මේ සංසාර ගමනේ තණ්හා ආදා ක්ලේත මාරසේන. බිහිසුණු රුදු වේසමවා මග අවරණි. ඔක අහපාට වෙන්න පුළුවන්, රතු පාට වෙන්න පුළුවන්, නිල් පාට වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, බුදුහාමුදුරුවෝ වෙන්න පුළුවන්, දේවදත්ත වෙන්න පුළුවන්, රත්තරන් වෙන්න පුළුවන්, අසුචි වෙනවා. ඒ දකින්න හැම එකක්ම කෙලෙස්. මේ භාවනා කරනකොට පේන හැම එකක්ම කෙලෙස්. මේ හැම එකටම උත්තර බඳිත හදනවයි කියලා කියන්නේ ඒ කෙනා දිග් අනවශ්‍ය නඩු ගොඩාක් ෆයිල් කරගන්න හදනවා. බුදුජානන්සේ සඳහන් කරනවා ඒ විදිහට උපදිනවා නම් මනාපේ අමනාපේ ඒ uppannන මනාපේ uppන්න අමනාපේ පිළිබඳව න අභිවදිතබ්බං න අභිනන්දිතබ්බං න අජෝසේතබ්බං මේ පේන දේවල් වචනෙට නගන්න යන්න එපා නගපු ගමන් ඒක වැඩෙනවා බෝ වෙනවා. මොහින් නොබෙන කර්මණ හිටපන්. න අභිවද්දිතබ්බා. වචන වචන කතා කරන්න යන්න එපා ඒක ගැන. න අභිනන්දිතබ්බා. ඔක අභිනන්දනය කරන්න එපා. ඔක සතුටු වෙන්න එපා. න අජ්ජෝසේතබ්බකට සිංහ ගන්න යන්න එපා. උඹට තියෙනවනේ අරමුණක්. බුදුන් තරම් මේ අරමුණ උඹට ෂේම භූමිය කරගනින් මේ පේන දේවල් විස්තර කරන්න යෑමෙන් මාර්යා අර අපිට පොඩ්ඩක් අවුස්සලා දිලා මේ පාරෙන් පිටට ඇදලා දාලා ඒ හරස් පාරවල් ගැන අපි විස්තර හොයන්න ගත්තොත් ඒ ප්‍රධාන පාරේ දුර්ල වෙනවා. මේක සාමාන්‍ය ආධුනිකයට බලපන් ප්‍රශ්නයක් නෙවෙයි. ආධුනිකයා බලන්නේ කොහොම කොමාරි සතිය පිහිටව ගන්නයි නැත්නම් අරමුණක පිහිටවන්නයි. නූපන්න අකුසල් නූපද වීමටයි. නමුත් එතකොට උපන් අකුසල් වගේක් මතුවෙන්න ගන්නවා. ආන ඒකදී ශිල්පේ දැනගන්න ඕනේ. මේ හැම එකටම උත්තර වඳින්න මම බැඳිලා නැහැ. මට ඒ වෙනුවට නික්ලිෂී අරමුණක් තියෙනවා. නිර්මල අරමුණක් තියෙනවා. මම අරකගෙන ඇවිසින්න යන්නේ ඇවිසිච්ච නැහිලා නිර්මල අරමුණට එන පාර විතරක් ගැන මම වගේ කියනවා. නිර්මල අරමුණේ ඉඳලා සද්දට වේදනාවට හිතවිල්ලට ගිහලා ගැටෙන පැත්ත මම වගේ කියන්නේ නැහැ. මම ඒක අජෝසනය කරන්නේත් නැහැ, අභිවදනය කරන්නේත් නැහැ, අභිනන්දනය කරන්නේත් නැහැ. නමුත් එතන ඉඳලා ආයෙත් අරමුණට එන පැත්ත තියෙනවානේ. එන්නේ පැත්ත කරන්න ගත්තොත් ඒ කිනාට අනුප්පන්නානම් කුසලානන් ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා අර පුංචි අතවාසියක් හම්බ වෙනවා ගතම් එකක් හම්බ වෙනවා මොකද්ද මං ඉස්සර වගේ දැන් ගැටෙන්නේ නැහැ සලකා බලනකොට පේනවා මං එකිනෙකාට වචන කතා කරන්නෙත් නැහැ කවුරු කවුරු කියන එකටත් පත්‍රුත්තර බඳින්න යන්නේ ඒ වගේම අරමුණක් භාවනා කරන අරමුණක ඉන්නකොට අතුරු අන්තරාවයි කියලා ගැටෙන්නෙත් නැහැ එතකොට ඒ කිනාට මං ඉස්සර නම් චෝදනා කරනකොටම චෝදනාවෙන් චෝදකයට චෝදනා කරන ගතියට දැන් ඒක නැහැ. ඒ වෙනුවට අර මධ්‍යස්තරමුන්ට යනවම මගේ හිත දැන් අර චෝදනාවක් එනකොට අභියෝගයක් එනකොට අරියාදුවක් එනකොට ඒක පිළිබඳ ව්‍යාවෘත වෙන්නේ මූල කර්මත්තන්ට යනවයි කියලා කවදා හරි මේකේ වඩා වර්ධනයක් දකිනකොට අනිවාර්යයෙන්ම යාට ප්‍රීති ප්‍රමෝදයක් පහළ වෙනවා ඉස්සර මම මේ කටුවත්තක් දූලි පාරක ඇදගෙන යන වගේ ඌරගෙන අවුස්සගෙන පටලවාගෙන ගිය ගමනක් දැන් සිනිඳු තෙල් ධාරාවක්සේ මගේ ඉරියාපත මම පවත්නවා කවුරු මොන විදිහේ මාව කුප්පන්න ගියත් මම බලන්නේ සතිය පිටන්න ඕනේ අරසක ස්ථානේ කොහෙද මම එතෙන් වෙලා කටයුතු කරනකොට සිනිද්ධා තෙල් ධාරාව අහෝසි ඉරියාපතෝ එයාගේ සිනිඳු තෙල් ධාරාවක් ගලනසේ ඉරියාපතක් එන්න පටන් ගන්නවා. එතකොට තමයි යාට ඒ මෙතෙක් නෝපදන ලද කුසල ධර්ම. එහෙම නැත්නම් කුසලතා. එයා තමයි මනුස්ස මනසක සැඟවිලා තියෙන මේ විශාල නිදානි. මේ සර්වඥතා ඥාණය. එහෙම නැත්නම් සෝවාන් මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරියත් මාර්ගය, මහරහවක තත්වය, අතේබුදු තත්ව ආදී මේ ඔක්කොම තියෙද්දි මේ කුණු කන්දලයකට අපි මේ හැප්පිලා ඒ වගේ නඩු කියාගෙන ජාතික වංශය හොයාගෙන ඒවත් එක රණ්ඩු කර කර ඉන්න වෙලාවේ අපි අර නිර්මල අරමුණට හිත ගන්න දන්නවනම් මේ ආරම්භයක් ඕනේ නැහැ ගැටුමක් ඕනේ නැහැ කිංකිණී නාද ඕනේ නැහැ පැලිච්ච කන්ත භාණ්ඩයක් වගේ ඔබට උත්තර බඳ බඳ ඉන්නේ නැතුව මේකට යන්න ගියොත් ඒ මනුස්සයාට නිවන එච්චර දුර නැහැ ඉතින් මේක භාවනාවකින් තොරව මේ වැඩේ කරන්න ගියාම වෙන්නේ මොකක්ද දන්නවද කසාදපත මනුස්සයාට මේ නෝන කියන දේ ඇහෙන්නේ නැතු යනවා. මට වුන්නේ නැහැ. හරි ප්‍රශ්න ගෙවල් වල තියෙන ඕන කෙනෙක් කතා කරනට අහනවා ගෑණි කතා කරන දේ ඇහෙන්නේ නැහැ. අමාරිසයියගේ කියන මට මොනවාද මට අහන්නේ. ඒ ගෑණි කතා කරුවොත් ඇයි මල්ල කන්දොස් කියනවනේ වැඩිම කච කච කච කච කච ගන්නවා අල්ලපු දත්තව ගන්න ඊයේත් කතා කරනවා ඒකත් කතා කරනවා අර මනුස්සයාට නිකන් කනට උණු වතු උණු තෙල් දැක්කිරෝ වගේ ඇහෙන්නේ නැතු යනවා. ඒක නෙවෙයි මේ ඒකට කියන්නේ අඥාන උපේක්ෂාව. මේක නෙවෙයි මේ. මේක ශිල්පෙන් ගත් එකක්. මේක සතියෙන් ගත් එකක්. ඒ නිසා ඒ නැහුණාසේ නොදැක්කසේ නොදැනුණාසේ ඉන්නේ තමන් මේක කෙලස් මේක නිකලිස් බව දාන්න නිසා. එහෙම නැත්නම් පෞල් කාර්යින්ද වෙලා තියෙන දේ අනේ අම්මේ මේ ගිහිරයක් ගත්තට පස්සේ තියෙන වදේ ගණ්ඩ ඉස්සරලා නම් මැනිකට සාරි දෝනේ මැනිකට වලලු දෝනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා මැනිකේ ළඟම තමයි. පහු වෙනකොට දක්ෂිනකොට තද වෙනවා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. පටලවා ගන්න යන්න එපා. ඒක මේ ශිල්පියක් නැතුව සතියක් නැතුව මේක වලතර රොළමේදී. මේකත් ඒ වගේම සිලෙක්ටිව් හියරින් කියලා තියෙනවා. ආන්න බුදුබණක් ඇහෙනකොට ඇහෙනවා. ඊළඟට බල්ලෙක් බිරුවට ඇහෙන්නේ නැහැ. ගෙනයක් ගැවුවට ඇහෙන්නේ නැහැ. මම දන්නවා මේක නික්ලේශයි. අරකට කිව්වොත් කෙලස්. නිසා ඒක ඇහුනට නැවුනාසේ විල්ත කළ පැත්තකට යනවා. මේක ඇහෙනවා. මොහොතට ගියාට පස්සේ තමයි මේ මිනිස්යාට මේ විතක්ක විපහාරය දැනෙන දිබ්බසෝත ඥානෙ පහළ වෙන්නේ. ඈත කෙනෙක් කතා කරන දේ මෙයාට තේරෙන්නේ. එහෙම නැත්නම් කවුරු හරි තටමඬ හදන ප්‍රශ්නේ හොඳට කැඳේ ගල බේරුවා වගේ තේරෙන්නේ මොකද? එයා දන්නවා මෙන්න මෙතෙන්ට අවධානය යන්න ඕන එක නික්ලේශී. ඒක ඉදිරිය ගමන් කරන තැන මේ තියෙන ඔක්කොම සද්ද අහන්නම ඕනේ නැහැ. අවශ්‍ය දේ අහනවා. මම ගිය පාරත් මට මතකයි මම මතක් කරා මේ අමරිසය විනෝද සමේ එයා මේ තැපල් කන්තරුවට ගිහිල්ලා ඉවරලා කියනවා රේඩියෝ ලයිසන් එකක් ඕන කියලා. දැන් නම් ලයිසන් නැහැ රේඩියෝ වලට. ඉතින් තැපල් කන්තරුවේ මහත්තයා අහනවා මේ මොඩල් එක මන් දන්නේ නැහැ කියලා. එතකොට ගත් එක මන් දන්නේ නැහැ. මොකටද මේ රේඩියෝ කියලා මේ අල්ලපු ගෙදර රේඩියෝ එක නිතරම මට ඇහෙන හින්දා මම මේ ලයිසන් එක ගන්නවා. ඒ මිනිසුන්ට වැඩිය ඇහෙන්නේ මට මල කන්දොස් කිරියාවක් වගේ. මං හිතුවා මට ලයිසන් ගන්න වෙයි කියලා. මොකද උදේ ඉඳලා හැන්දනකන් එක දාගත්ත ගමන් ඒකට අර මනස කියන්නේ ආමාරසිය උඹේ රේඩියෝ එක නෙවෙයි නම් ලයිසන් ගන්න ඕනේ නැහැ. අපි එහෙම නෙවෙයි. අල්ලපු ගෙදර රේඩියෝටත් ලයිසන් ගන්න. මේ භාවනා කරනකොට හිතවිල්ලක් ආවත් ඒක නතර කරලා නම මොකද්ද? කවදද ආවේ? මොකටද ආවේ? මම මොක තමචි වහන්සෙන් අහලා කියනකව උතන හිටපන් කියලා අර හිතවිල්ල ගෙත ගන්න. ඒක ලෙලෙක මම කියා ගන්න. ඒක මගේ කියා ගන්න. ඒක ලියලා ඉක්මනටම කොලයක් කරගෙන පෑනක් කරගෙන ලියලා මට සමහරට රෑ එකට ලියන්න ඊමේල්. සාමනාස භාවනා කරනකොට හිතවිල්ලක් ආවා දැන් මම මොකද කරන්න ඕන ඔක්කොම වැඩ නතර කරලා එතකොට දැන් තමයි භාවනා කරනකොට කහ පාට දැක්කා භාවනා කරන නිල් පාට දැන් දැන් මොකද කරන්නේ මොනව මං කියන්නේ චෝදනා කරන මොකද මේ චෝදනා කරගන්න ඒ මොකද අපි හිත ඒ තරම්ම වෙනසකට කැමති නැහැ අලුත් දෙයකට කැමති නැහැ ඒක කේන්දර තව දෙයකට මරණකට කැමති නැහැ මේකත් අරකෙම සියුම් අවස්ථාවක් යම් වෙලාවක තමන්න පුළුවන් නම් ඇහෙන හරියක් ඇහිච්චාවයි, පේන හරියක් පෙනිච්චාවයි, දැනෙන හරියක් දැනෙච්චා. මෙන්න මේ ටික තමයි කෙලස්. මේ ටික කෙලස් නෑ. මේක සත්පුරුසයි කියලා. හරියට අර තෝරලා වළඳන කෙනෙක් වගේ. සර්වචාන්සිය සඳහන් කරනවා. තීත ලැබු යටයක් හරි කොහොඹ යටයක් හරි පොළොවට දැම්මොත් ඒක උරා ගන්නෙම තීත්ත රසයි. ඕජාවෙන් විවාගෙනම සිත්තරසේ හදන කොලෙත් තිත්තයි පොත්තත් තිත්තයි මලත් තිත්තයි ගෙඩියත් තිත්තයි. අඹ ඇටයක් හිටවපන් කේල් ගහක් හිටවපන් ඒක උරා ගන්නෙම මීඩි රසේ. දෙකම තියෙන එකම පොළවේ. දෙකම උරා ගන්න ඕජාව. ආන්නේ වගේ අපිට මේ ලැබෙන හැම එකටම අමාරිසයිය ගියා වගේ ලයිසන් ගන්න ඕන කමක් නැහැ. වීඩියෝ ඇහුනට ලයිසන් ගන්න ඕනේ නැහැ. දැන් නම් කොහොමඩක්වත් ලයිසන් නැහැ. මම මේ අර අමාරිසයියට ස්තුති කරන්න ඕන නිසා මේ කතාව කිව්වේ. මේ අපේ භාවනා කාර්යෝ අමාරසයට අපා. ඇයි මට මේ සද්ද ඇහුනේ? ඇයි මට මේ හිතවිල්ල ආවේ? ඇයි මට මේ වේදනාව දැනුනේ? කියනවා මිස අනේ මේ වේදනාව හිතවිලි සද්ද මැද්දේ මට ආයෙත් ආනාපානට යන්න පුළුවන්ද? ඒ යන ගමන මම හිතලා කරන එකක්ද? නොමිලේ සිද්ධ වෙන එකක්ද? මේක කවදාකවත් ආධුනිකයෙකුට කරන්න බැරි දෙයක් නේද? ඒ නිසා මයි ළඟ තියෙන සතියෙන් මම වැඩ ගන්න මෙහෙමයි නේද කියලා. මෙහා නූපන් කුසල් ධර්ම උපදවීම පිළිබඳව මේ තුන්වෙනි සම්මප්පදාහණයට යන්න නූපන්න කුසල් නූපදිනී කටයුත්ත දැනගන්න ඕනේ අරමුණක හිත පිටවන්න උපන් අකුසල් නැති කිරීමේ කටයුත්ත දැනගන්න ඕනේ සතියෙන් දැනගන්න ඕනේ මම ඉන්නේ පිටපොට කියලා ඊට පස්සේ දැනගන්න ඕනේ පිටපොට ගියේ එක දැනගන්න එක හොඳයි හිත නරක කරගන්න එපා ඔය පිට ගියක ආපහු එන හැටි බලපන් ඒක උඹට මෙතෙක් දන්නේ නැති කුසලතාවයක් දැන් ඔන්න එන්න පටන් ගත්ත වෙලාව කියලා එයාට අර මෙතෙක් නෝපං කුසල ධර්ම වඩා ගැනීම කටයුත්තක් සිද්ධ වෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙයි මං මෙතෙක්කල් පොළවේ හිටපු තිත්ත ලැබු ඇටයක් වගේ කොහොඹ ඇටයක් වගේ උරා ගන්නා තාක් උරා ගත්තේ තිත්ත රසය. දැන් මගේ හිත අඹ ඇටයක් හිටියෝ වගේ එහෙම නැත්නම් මිහිරි පළ ඇට රසයක් හිටියෝ වගේ උරා ගන්න මිහිරි රසෙ පොළවේ දෝෂේ නෙවෙයි. ආන්නේ විදිහට තමන්ට මේ පරිසරයේ මොන જાති තිබුණත් ඒ උකහා ගැනීමේ හැකියාව එන්න නම් මේ ඉනේන එක්කනාට උත්තර බැඳ බැඳ දැන් තැවුවන්ගේ හිත් කරදර ගන්න ගතිය ගත්තොත් විශේෂයෙන් මතක තියාගන්න අද තියෙන ජනමාධ්‍යත් එක්ක පිස්සුන වැටිනම් ඉන්න බෑ. කෑවට පස්සෙත් නිවුස් දෙනවා, රේඩියෝ එකෙත් දෙනවා, පත්‍රෙත් දෙනවා, ටෙලිවිෂන් එකෙත් දෙනවා, ප්‍රයිවට් බස් එකෙත් දෙනවා. හැම තැනම වක් කරනවා. වක් කරන්නේ දැවෙන උණුසුම් අපරාධ. ප්‍රශ්න, මිනිමරු. ඉතින් මේ මිනිස්සයා උඩිමුත් තැම්බෙන, යටිමුත් තැම්බෙන ආප්පයක් වගේ තමයි ජීවත් වෙන්නේ. මේ එක අමනේකට බෑනේ පත්තරණු කියන්නේ. දැන් බෑ ඒක නම් කරන්න බෑ. දැන් මේ කට්ටිය ඉන්නේ දවස් 5 පත්තර ටික ගෙදර එකතු කරලා. දැන් ගිය ගමන් පටන් අරගන්නේ නිවුස් රිවිව් එක කරවන්න ඕන. බැරි වෙච්ච රෑවෙල් පහම කන්න ඕනේ ගිය ගමන්. පරණපත්ත ටික සීරම් බලන්න ඕනේ. ඒක ලියලා අහගන්න ඕනේ අපි නැති වෙලාවේ මොනවද කොතන කොතනද ස්ත්‍රී දූෂණ සිද්ධ වෙන්නේ තාත්තා දුව දූෂණය කරපු තැන කොතනද පුතා අම්මා දූෂණය කරපු තැන කොතනද කොයිද ඒක වෙලා තියෙන්නේ අර ටික ඔක්කොම දාගත්තට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ හිටිවිලි වෙනවා වැඩි නිකතර ගියාම කියලා. අනේ අම්මේ නියුවගෙන් අපිට දෙන්න තියෙන දේවල් තව අවුරුදු 20ක් යනකම් අපේ හිත දූෂණය කරන හැටි ඔය පරය හදලා ඉවරයි මේ වෙනකොට. අපිට දෙන්න ඕනේ තොරතුරු අපිට දෙන්න ඕනේ නිවුස් අවුරුදු 20කට හදලා ඉවරයි. ඒ උන් කියන දේ උනේ නැත්තම් උන් මිනිම් මාර කපෙන්නනවා. හොරකම් කරලා පෙන්නනවා. දූෂණය කරලා පෙන්නනවා. ඒක නිසා කියනවා මේ ජනමාධ්‍ය විවේ ඒව චෝදනා නෙවෙයි. කියන හැටි ඒවා හරියට විෂ විදපු ඊතල වගේ ඉන්න තැනකින් ඈතට ගිහිල්ලා හරියට පපුවට විදිනවා. දැන් මේ ඩ්‍රෝන්ස් තියෙන්නේ පයිලට් නැති ප්ලේන්ස් ඕන තැනකට ගිහිල්ලා මීටර 6ක් ඇතුළත ගහන බෝම්බේ. අවුරු අඩි 1750 කුඩේ ඉඳලා හරියට කැමරා කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ තොරතුරු. අපි කාට හරි තොරතුරක් දෙනවයි කියලා කියන්නේ විෂ ඊයක්. සම්පප්පලාපයක්. සතෙක් මරණ තරම් අකුසලයක්. ඒ නිසා මේ කැලේ ඉන්න ටිකේ කතා නොකර ඉන්න එකේ තියෙන වටිනාකම තේරුම් ගන්න. අපි කොහොම කතා කරත් ඒක අනික් කෙනාට චෝදනාවක් වෙනවා. ඒ නිසා බුදුචානන්ති කියනවා බනවන්න එපා. බනවන්න එපා. තව කෙනෙක් කාමන්ත්‍රණය කරන්න එපා. ආමන්ත්‍රණය කිරුත් උඹට කවදාකවත් නිස්සද්දතාවයක් ලැබෙන එකක් නෑ. උදකලාවක් ලැබෙන එකක් නෑ. විවේකයක් ලැබෙන එකක් නෑ. ඔය බුදියන් ඉන්න කුටියන්න බුදියන්ට යනවා. උදකලාව කැමතියම් විවිකේ කැමතියම් ආන්නේ වෙනකොට ටික දවසකට ඒකට ලැබෙන අතිරේක අරමුණක් විදිහට තමයි තියෙනවා ওই කොච්චර කරුවත් හිත භාවනා කරන එක පස්සේ ඊචි විදිනවා වේදනාව එනවා සද්දේ අන්න ඕවට කිපෙන්න යන්න එපා උත්තර බඳින්න යන්න එපා මම කියා ගන්න යන්න එපා මගේ කියා ගන්න යන්න එපා මගේ ආත්මේ කර ගන්න එපා ඔකට අභිවදනය කරන්න එපා ඔකට රිංග ගන්න එපා ඔකෙන් අභිරමණය කරන්න එපා කියලා අර නිකම් මේව නැති වේවා කියලා හිතුවට මදි සඳහා වෑයම් කළ යුතුයි වෑයම් කරනකොට පේනවා මේ ශිල්පේ දන්නවනම් මේ කමඨාන මේ විදිහට සුද්ධ වෙලා තියෙනවනම් මොනම කෙලෙසකටවත් මේ සතිය තරම් බලයක් නැහැ. මොනම කෙලෙසකටවත් නැහැ. සතිය ආයුධය චක්‍රායුධය වගේ. කරකවල ගැහුවොත් මහා මහමෝත දෙබෑ කරන්න පුළුවන්. ඒ නිසා ටික ටික වඩ아가න යනකොට අර වගේ චෝදික චෝදය චෝදනා කරාට පස්සේ චෝදි චෝදකයට චෝදනාවෙන් චෝදනා කරන්නේ නැතුව මේ ඉවසන්න පුළුවන් ගතිය આવොත් අපි සබාවක කොච්චර නිසද්ද භාගයක් තියෙන්නේ. කියන දේ අහගෙන ඉන්නවා මිසක පත්තුත්තර බඳින්න යන්නේ නැහැ. ආන්නේ ඒ ගතිය සාමාන්‍යයෙන් ඔය රණ්ඩුවට ඇවිස්සෙන කෙනාට යා අපිට අවසන්න කතා කරනකොට කරබන ඉන්නවා විතර ඒ මනසට කේන්ති යන දෙයක් නෑ. ඒක බලන්නේ කොහොම හරි අපෙන් පත්තුත්තරයක් ගන්න ගත්ත ගමන් ගහනවා යා. කරබන කරන්න තියෙන්නේ මේ මට වුනේ මොකද කිව්වේ? එච්චරයි. යුනිවර්සිටි එක අපි ඔය ලෙක්චර්ස් කර කර ඉන්නකොට අර පිටිපස්සෙන් එක්කෙනෙක් ඇවිල්ලා මොනවා හරි කරලා ඔය ලෙක්චර් එක කරන්න දෙන්නේ නැතු කොහෙන් හරි අවශ්‍යනවා. අවශ්‍යලයි කඩදාසියෙන් ගන්නවා මොනවාට කරන පොඩක් පස්සට වෙලා. ඉස්සරහ කාට කියන අන්න අරයට මොනවද කතා කරනවා කියලා මගේ වැඩේ මම කරනවා. ඒ දෙන්න ගැටෙනවා. තමයි ෂේප්. පරණ කතාවක් කියලා තියෙනවා මිනිස්සෙක් මේ ඇලයින යනකොට හිතා ගන්න බැරි විදිහට මේ පැත්තෙන් කිඹුලෙක් කෙනවලු කන. වචා හොන්දටම බයලා පයින් හදනකොට මේ පැත්තෙන් කොටියෙක් කෙනවලු පණින්න. මචං මැදට ඉන්න කොඩිය පයින්ලා කිඹුලා කට අරිනකොට මිනිහ අයින් වෙනවා කොටිය ගිහලා කිඹුලයි කට රැට. ඒ දින ෆයිට් කරනකොට මෙයා නෑ. මිය ගියොත් එහෙම දෙන්නගේ ඒල්ලේ වෙනස් නෑ දෙන්නම පණිනකන් ඉන්නවා. ඉල්ල පයින්කොට පොඩ්ඩක් ඈත් වෙච්චාම කෙලස් දෙක එකට ගැටිච්චාම Tamanට තීරණ පටන් අර ගන්නවා. මේවා මෙතෙක් කල් කෙරුවේ මාව දඩමීම කරගෙන මගලව්වා මේ නූපන් අකුසල් නොයිපද වීමට කරගන්න ප්‍රයත්න නමුත් බුදුරජාණන් මේ සම්පූර්ණ පද්ධතිය දැකලා මේ සම්පූර්ණ යාන්ත්‍රණය දැකලා කතා කරලා තියෙනවා කවුරු උඹ කුප්පන්නේ යරි කිපෙන්න එපා. අපිට චෝදනා කරාට චෝදකයාට චෝදනාවෙන් චෝදනා කරන්න එපා. තුරු තුටි ගනි. ඊටපස්සේ උඹ දෙනෙක් කියනවා කසාද වන්දහම මේක කරන්න බෑ කියලා. බෞල් කණායට මේක කරන්න බෑ කියලා. නෑ බෞල් කෑවයි කියලා අඬු කැඩෙන්නේ මනස මනසමයි. අපි හිතනවා එහෙම කරන එක මේ වගකීම නෙවෙයි යුතුයකම අනම්මන කියලා මොකකින්වත් නෙවෙයි තේරෙන්නේ මාන්නේ. ඒ තේරෙන්නේ සක්කාය දිට්ඨිය. මේ මමයා කියන එකේ ඝන බලකරයි. ඉතින් ටික ටික නැතිකරන්න කවදාකවත් බෑ පරියන්කේ භාවනා කරන්න. මේ ජීඳා ජීවිතය යන ගැටුමේ පුංචි අංශුවක් පුංචි දේශයක් මේ පරියංක භාවනා දෙනවා ඒව නෑ කියලා කවදාවත් හිත දියුණු වෙන්නේ නෑ ඒව ඇවිල්ලා ශිල්පයෙන් බේරෙන්න ඒව ඇවිල්ලා ගා ගන්න නැතු ශිල්පයෙන් බේරිච්ච දවසේ ඒක ලක්ෂ වාරයක් නැවත කරන හැම වෙලාවෙම බුදුබණ නැවත නැවතත් අහවලු ඒක තමන් තුලින් ක්‍රියාත්මක වෙනවා එතකොට තේරෙනවා සතිපට්ඨානයක් නැති සතිය නොවැඩෙන භාවනා නොකරන කෙනෙකුගේ මනස කොහොම හිටියේ? භාවනා කරලා මෙච්චර සීලෙ කිනකනත් අපිට මේක අමාරු නම් එහෙම හිටියනම් කොහොමද දැන් මේ පෙරදුමත් හොඳයි. මේ වැරදුමත් හොඳයි මොකද අපි උත්සාහයක ඉන්නේ. නමුත් ඒකේ යම් කිසි ඩිංගිත්තක්, ලේස මාත්‍රයක් අපමණ රේණුක තරම් පොඩි හරි දියුණුවක් තියෙනවා නම් ඒකේ යෝගාවචරයට මේ පුරු පනිසංශ කියනවා කවුරුත් අවිල කියලා දෙන්න ඕන යාට එත්ත වෙටකොටම හට ගන්නකොටම තේරෙනවා මට ඉස්සර වගේ කුප කිප්පෙන ගතිය නැහැ. කුප්ප ගතිය නැහැ. අහගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා. අන්න ඒක වඩා වර්ධනය කිරීම සඳහා ඒකේ නා එවැනි කිප්පෙන පරිසර වලින් අයින් වෙලා කිප්පෙන නැත්තන්ගෙන් අයින් වෙලා ආර්ශා කරගෙන මේක දිනු කරගත්තොත් ඒ කෙනා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරાવી මේ ශිල්පේ දන්නේ නැතුව අපි සවැත්නුර ජේතවනාරාමේ සරුවචනාංශින් විලා ඉපදුණයි කියලා ලාභයක් නැහැ. මේ ශිල්පේ දන්නේ නැතුව මතුවදන මෛත්‍රී බුදුහාමරෝ දැකලා බණ ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. මේ ශිල්පේ දන්නවනම් මෛත්‍රී බුදුහාමරේ නිකන් ඉන්න ඕනකමකුත් නැහැ. දැම්මම වැඩ පටන් ගන්න පුළුවන්. මේ ශිල්පේ දන්නවනම් සරුවචනාංශ පිරිනම් බලවරු 2600 ගියයි කියලා පිටුණු වීමක් වෙලත් නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා මේ කාටද කියලා දෙන්න අමාරුයි. කියලා දෙන්න ඒ පදනමට ඒ ගානට රත් වෙච්ච පදන් වෙච්ච කෙනෙකුට විතරක් sannivedana කරන්න පුළුවන්. නමුත් මේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ පණිවිඩය දෙන්නේ ਸਰවඥාන්සේ වැඩින්ට. මොකද බලන්නේ ඒක අතර තියෙන අදාළතාවය අබ්බමල් රීනෝ කඩුවලා නැහැ හැබැයි වැඩි වෙලා තියෙනවා ඊළඟ කීයට හැටි. මොකද ඒ තරම්ම මේ ජනමාධ්‍ය හරහා අපිව නලවලා ඉවරයි. අපි නටවලා ඉවරයි. අපි රූකඩ කරලා ඉවරයි. සම්පූර්ණ ගෑණියෙක් මිනිහෙක් කරන්න පුළුවන් ඕනේ ආණ්ඩුවක් කරන්න පුළුවන් ඕනේ රටක යුද්ධයක් ඇති කරන්න පුළුවන් ඕනම කෙනෙක් නොබෙල් ප්‍රයිස්යක් දෙන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් ලෝකේ ඒ තොරතුරු වලට වාල් වෙලා ඒකට ඊතු කරනවා නම් ඒක ආරණ්‍යගත වීම රුක මූලගත වීම ශූන්‍යාකාරගත වීමට විරුද්ධ වැඩක්. ඒ නිසා බුදුරජාණන්සේ මේකට අවශ්‍ය පරිසරය ආරණ්‍ය රුක මූල ශූන්‍යාකාර කියන ඔනෝ ජඩ මාධ්‍ය නැති තැන. මේ තුනේම ජඩ මාධ්‍ය නැහැ. හැමතැනම නැත්තම් ওই මාධ්‍ය තියෙනවා. ඒ නිසා ඒකට යන්න හැබැයි ඒකල වල ආයෙ ජඩ මාධ්‍යයට ගිහිල්ලා දෙන කුණු හරුවේ බලන්නත් ඕනේ. බලලා කොහොමද මිනිස්සු නටවන හැටි බලනකොට චීනෝ කොහොම ගැලවෙන්නද සති නැති කෙනෙක්. කොහොම ගැලවෙන්නද භාවනා නැති කෙනෙක්. කොහොම ගැලවෙන්නද සීල නැති කෙනෙක්. කොහොම ගැලවෙන්නද සමාධිය නැති කෙනෙක්. කොහොම ගැලවෙන්නද ප්‍රඥා නැති කෙනෙක්. ආන්නේ සෙල්ලක්කාරකමේ ඉදිරියට ගිහිල්ලා කඩු ලෙලවලා සටම්බි මේ කටයුතු කරන්න මේ ಗುಣධර්ම මේ සෝචතාවය චෝදනා කර වේලාවේදී චෝදකයට චෝදනාවෙන් චෝදනා නොකිරීමේ ගුණය සියලු කෙනාට එකසේ පිහිටාවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැතර කරනවා සියලු දෙනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා